සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති යතෛදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පත්මයෙන් සුදු බුදුරැස් හිදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත ධම්මස්වරයෙන් දේශනා කරන ලද සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ අතුරින් දහම් පදයක් සවන් දී මාස 3කට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාව ප්‍රාප්ත වූ පින්වත් සුසිලාද සිල්වා මත මාතාවට පින්පෙත් අනුමෝදන් කරවමින් තම තමන්ගේ යහපත් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිසයි තන්පත් වී සිටින්නේ මාත්‍රුකා කළ සූත්‍ර දේශනයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ඒක ධර්ම පාළියේ දැක්වෙන චිත්ත භාවනා සූත්‍රයයි මේ සූත්‍ර දේශනයේ කෙටි වුණත් මේ සම්බන්ධව විස්තර විවරණේ කියනවා නම් මුළු පිටකත්‍රයම පාදා දීමට කරුණු ඇති බව අපි සැලකන්නට ඕනේ. එමක් නිසාද මේ සිත තමයි සෑම තැනම ප්‍රධානත්වයක් ගඩන්නේ. සිත මුල් කොටගෙනයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක නිසා සිත පිළිබඳව යම් පමණක් පැහැදිලි කර ගැනීම පිණිස අපි මේ සූත්‍ර ධර්මයේ විවරණය කොටගෙන බලමු. බොහෝ සෙන් බෞද්ධයන් නිතර බණ අහන බැවින් හා ධර්ම ශ්‍රවණ ආනිසංස මනමින් දන්නා බැවින් ඒ සම්බන්ධව හැඳින්වීමක් සඳහා කාලය නොගෙන දහම් පද ගැන පමණ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ වික්ෂු සංඝයා වහන්සේ අමතාගෙනයි මේ සූත්‍ර දේශනේ පැවැත්වුවේ. මේ තේරුම මෙහෙමයි. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවද්දති. මහණෙනි යම් ධර්මයක් භාවිතා කිරීමෙන් බබලීකృత කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද යතේනම් වික්කවේ චිත්තං මානෙනි යම්සේ මේ සිත භාවිතා කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද ඒහා සමාන අන්‍ය ධර්මයක් මගේ ਸਰුවක්ඥතා ඥානෙන් නොදකින්නේනි චිත්තම් වික්කවේ භාවිතම් බබලීකතම් මහතෝ අත්ථ සංවද්දති මහණෙනි මේ සිත භාවිත කරන ලද්දේ නම් බහුලී කෘත කරන ලද්දේ නම් ලෞකික ලෝකෝත්තර මහත් අර්ථයක්ම සිද්ධ කරයි කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම චිත්තය ගැන භාවිත බහුලී කත කියන පද දෙකක් ගැන හැඳින්වීමයි. අරමින් අපි මේ සිත පිළිබඳව කෙටි දහම් කතාවක් සලකා බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවදම් වේර වැඩ ඉන්න කාලයේදී දහස් ගණන් සංඝ පිරිස වැඩ සිටියා. දස දහස් ගණන් වැඩ සිටියා සවැත් නුවර ඇසුරු කොටගෙන. එක්තරා වීථියක එක ස්වාමීන් වහන්සේ නමක් දිනපතා පිළිසුඟා වඩිනවා දැක්කා. ඒ වීථිය අයිනේ තේන මාලිගාවක ජීවත් වෙන සිටුවරේ. කරුණ වියේ සිටින මේ සිටුවරයා වරින් වර මේ පාර දිහා බලා සිටිද්දී මේ ස්වාමින් වහන්සේ වඩින ඇති නිතර දකිනවා. ස්වාමින් වහන්සේ වට පිට බලන්නෙත් නෑ, උඩදිම බලන්නෙත් නෑ, අතපාය සොලවන්නෙත් නෑ. සතෝ සම්පජානකාරී බමයක් පමණ තේන ඇටේට නිතේලාගෙන මේ ගමන් කරන්නේ පිරිසුගාගෙන. මෙතුමා නිතර නිතර දකිමින් මේ ගැන කල්පනාවක් ඇති වුණා. දිනක් මේ ස්වාමීන් වහන්සේ සමීපයට සමගිල්ලා එයා හිටියා ස්වාමීනි මට වචනයක් අහගන්න කැමතියි. ස්වාමීනි ඔබ වහන්සේ බොහෝම සංසුන්ව මේ වීථියේ වඩිනවා. මම නිතර බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මේ වඩින ඉරියව්වෙන් මම හිතාගත්තා ස්වාමීන් වහන්සේ බොහෝම හිතේ සැපයෙන් ජීවත් වෙන කෙනෙක් කියලා. ස්වාමීන් වහන්සේ සිතේ බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ අතරේ ස්වාමීනි මං ගැන හිතෙනකොට මම බොහෝම මානසික දුකෙන් ඉන්නේ ඇටේ පට කියන්න තියෙනවා. ස්වාමීනි අපි බොහෝම බලගත්ු වගකීම් වලට බර වෙලා ජීවත් වෙන්නේ. අපේ දේපොළ බොහොම තියෙනවා මේ දේපොළ ගැන බුදලේ ගැන සේවක සේවිකාවන් ගැන gedara dole සීලු දෙය ගැන අපි නිතරම කල්පනාකාරීව මානසික බරකින් ඉන්නේ. අපට සුවසේ නිදා ගන්නත් නෑ ස්වාමීනි නින්දිදි පවා පිට ගිනි ගන්න වගේ වේදනාවක් එනවා. මොන විදිහේ අන්තරාවක් වේද මොන විදිහේ හොරු කණ්ඩායමක් පණේද මේ ආදී වශයෙන් නිතර නිතර බීකරු අරමුණු හිතමින් තමයි අපි දවස ගෙවන්නේ. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ අනුකම්පා කොට කියා දෙන්න මටත් ඔය වාගේ සැනසීමත් ජීවිතයක් ගෙවන්න උපදේශක් දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ දන්නවා මෙතුමා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මේ කියන ආයාචනය ගැන අනුකම්පාවෙන් කියා හිටියා පින්වත් සිටුතුමනි ඔබට සිතේ සනසිල්ලක් ඇති කරගන්න මම බොහොම ලෙහෙසි පිළිවෙතක් කියලා දෙන්නම්. හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට හිතාගන්න මම අද කාට හරි යමක් පරිත්‍යාග කරන්නේ කියලා. මේ පාර යන්නේනවා දුගියෝ, වගියෝ, ගිලන්නු, සිඟන්නු, සමාත සිල්ලුතුන්, සමාත තාපසවරු ඒ කාට හරි යමක් පරිත්‍යාග කරන්න හිතාගන්න. ඒ පරිත්‍යාග කරනකොට මේ හිතට ලොකු හැල්ලුවක් සංකීර්ණයක් දැනෙවි. සාදු සාදු ස්වාමීනි මම ඒක කරන්නම් කියලා දාපටන් සෑම උදෑසනක අවදි වෙනකොට එතන මොකක් හරි යමෙකුට පරිත්‍යාග කරන්න මිකිල්. කාර්යය බලන් ඉන්නකොට කවුරු හරි දැක්කාම ගිහින් ඒ අතර මොනවද අවශ්‍ය කියලා සොයලා බලලා ඒක දෙනවා. මිල මුදල් නම් එහෙමයි, කෑම බීම නම් එහෙමයි, සිල්ලුතුන් වහන්සේලා යනකොට ඒ දානෙත් දෙනවා. තවුසන් වහන්සේලා යනකොට යැත්තන්ඩත් අවශ්‍ය දෙයක් දෙනවා. නිගන්ඨයන් වගේ කවුරු හරි යනවනම් යැත්තන්ඩත් යමක් දෙනවා. දැන් මේ මෙතෙක් කාලයක් පරිත්‍යාගයේ පුරුදු වුණා. එක දවසක් ස්වාමීන් වහන්සේ වඩින වෙලාවේ මඟට ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි මම දැන් මේ පරිත්‍යාගයේ පුරුදු කරනවා. ස්වාමීනි මට ඒක ලොකුම මානසික සුවයක් දෙන්න දුන්නා. මම දැන් හිත හිතා ඉන්නේ කාටද යමක් දෙන්නේ කියන ඒ චේතනාවෙන්. ඒක නිසා මගේ හිතට හරීම සැහැල්ලුවක් <clears throat> සංසිඳීමක් දැනෙනවා ස්වාමීනි. මම කැමති තවත් ඒකත් වඩා පිළිවෙතක් අහගන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි අදින් පස්සේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් සරණ යාම නිතර නිතර හිතින් කියව කියවා ඉන්නේ. උදේ පාන්දර තෙරුවන් සරණ යන්න තෙරුවන් සරණ ගිහින් දවසේ හැම කටයුත්තකදීම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ පද තුන නිතර නිතර කියව කීවා දවස කටයුතු කරන්නේ. ඔබේ හිතේ කියන මේට වඩා ලොකු සැනසෙල්ලක් ලැබෙයි. කෑනින් නැතන කොටත් මේක කියලා නිදාගන්න. දඩක් කරන කොටත් මේකම කියන්න. කෙනෙක් මුණ ගැහෙන කොටත් හිතින් මේක හිතන්න. එතකොට ඔබේ සිතට විශාල සැනසෙල්ලක් ලැබෙයි කියලා උපදේශයක් දුන්නා. සැබවින්ම මෙතුමා පිළිගෙන එදා පටන් දරුවන් සරණ ගියා. දරුවන් සරණ ගියා පමණක් මේ දවසේ හැම වෙලාවෙම මේ පිළිකින් කියවනවා. එක දවසක් ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා කියනවා ස්වාමීනි මට දැන් දරුවන් සරණ යාම ලොකුම ආස්වාදයක් වෙලා කියලා. මම රැඳාවල් මේක සිහි කරනකොට ස්වාමීනි කවදාකවත් නැති මානසික සෝයක් මට දැන් ලැබිලා තියෙනවා. මට දැන් සැපෙන් නිින්ද යනවා. නිින්දේවත් නපුරු දෙයක් සිහිනෙන් පේන්නේ නැහැ. අවදි වෙන්නේ මේකම කියාගෙන අනේ ස්වාමීනි මට ලොකු සැනසෙල්ලක් මේකෙන් ලැබුණා ස්වාමීනි තවත් දෙයක් මට කියලා දෙන්න එසේනම් පින්වත් සිටුතුමනි අදින් පස්සේ අද සිට පංචශීලයේ සමාදන් වෙන්න පංචශීලයේ සමාදන් වෙලා මේක නිතර නිතර ඉතිං කියවන්නේ නිතර නිතර හිතින් කියවමින් මෙනෙහි කරමින් තමන්ගේ වැඩ කටයුතු කරන්න වැඩපාළු වෙන්නේ නැහැ. ඒ ඒ වැඩ කටයුතුවේදී පංචශීලයේ ශික්ෂාපද දෙසරණියත් එක්ක කියව කියව දවසේ වැඩ කරන්න. නිදාගන්න ඉස්සරහට ඒක කියලා නිදාගන්න. සාදු සාදු ස්වාමීන් මම ඒකත් කරන්නම් කියලා එදා පටන් පංචශීලයේ පිළිපියා. දැන් ඉතින් පරිත්‍යාගයත් පුරුදු කළා. ඒකත් දිනපතාම දැනටත් කරනවා. ඉතරණිය ආ පංචශීලයේ සමාදන් වෙමින් සෑම මොහොතේම මේක හිතින් කියවතේවා දවසේ වැඩ කඩුව තුල යෙදෙනවා. දැන් තරහ යන අරමුණේ තරහ යන්නේත් නැහැ. බය වෙන අරමුණේ බයක් යන්නේත් නැහැ. වෙන වෙන අකුසල් සිතිවිලියෙන් නැහැ ඒකුත් නැහැ මේ රත්නත්‍රයේ ගුණ. ඒකම පංචශීලය මේවා නිතර ආවර්ජනා කිරීම නිසා පුදුම සනසිල්ලක් ඇතුව එක දවසක් කිව්වා ස්වාමීනි මට දැන් පුදුමාකාර මානසික සුවයක් ලැබිලා තියෙනවා. උභාසයට බොහොම පිං. මට තවත් දෙයක් කියලා දෙන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි පෝයක් පාසා අටසිය සමාදන් වෙන්නත් පුරුදු වෙන්න. කියලා අටසිය කියලා දුන්නා. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරන්නම් කියලා දැන් ඔන්න වැඩ හතරයි. පරිත්‍යාගයයි, තිසරණියයි, පංචශීලයයි දැන් පොයට අටසියයි අටසියයි සමාදන්ව පකිනවා. දැන් වෙනදාටත් වඩා මානසික සෝයක් එතුමා වින්දිනී කරනවා. ඒ ජීවිතේම නෛෂ්ක්‍රාම්‍ය පුරනවා වගේ තමයි පොහොත් සිය සමාදන් රැකීම ආත්ම දමනයක්. එක කාලයකින් පස්සේ නැවතත් කියනවා ස්වාමීනි මට දැන් පරිත්‍යාගයක් පුරුදුයි. ඉස්සර මෙයත් පංචශීලයක් නිත්‍ය වශයෙන් මම පුරනවා. කොහේට අසශීල් වේගෙන එකෙක් මං යෙදෙනවා මං ඒකෙන් ලොකෝම මානසික සෝයක් විඳිනවා. සීල් සමාදන් වූ දවසේ මං අටශීලයේ සිහි කරමින් දවස ගෙවනවා මේක භාවනාවක් වගේ සමාධි වෙනවා. තවත් මට යමක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි ජී ජීවිතය කරන්න තියෙන උසස්ම සීලය තමයි ගහත් දස සීලය. ඒක පංච සීලයේ වගේ නිත්‍ය වශයෙන්ම සමාදන්ව රකින සීලයක්. ඒක පුළුවන් නම් කරන්න. සාදු සාදු ස්වාමීනි මං කරන්නම් කියලා දැන් ඔන්න තිසරණයයි ගහට දස සීලයයි සමාදන් වෙනවා. දැන් පංච සීලයට වඩා දෙගුණයක් වැඩි වුණා ශික්ෂාපද. පොයට දැන් සමාදන් වෙන්න අවශ්‍යයක් නැහැ. පොයේ සමාදන් නුනත් දැන් නිත්‍ය වශයෙන් දස සීලී. දැන් එදා පටන් Brahmachari. එදා පටන් විකාල භෝජනෙන් වැළකීලා. එදා පටන් මාර්ගන් සුවඳ වෙලොම් ආදී දරන්නේ සරසන්නේ නැහැ. එදා පටන් උස්සාසන මහා ආසන සේවනය කරන්නේ නැහැ. මිලමුදල් පාවිච්චි කරන්නේ නැහැ. ඒව අනිත්‍යයට පවරලා තමන් බොහොම නිදාසේ හිතින් ඉන්නවා. කොහොම ටික දවසක් යනකොට අයම ස්වාමින් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමින් වහන්සේ මට දැන් මේ සියල්ල පුළුවන්. ඒකෙන් මම පුදුමාකාර චිත්ත විවේකයක් ලැබෙනවා ලබනවා. කාය විවේකයක් දැන් මට ලැබෙනවා. දැන් මගේ දේපොළ ගැන හිත හිතා ඉන්නේ නැහැ. මිල මුදල් ගැන මම හිත හිතා ඉන්නේ නැහැ. රන් රිදීමක් මසුකාවනු පිළිගන්නේත් නැහැ. විකාල භෝජනයක් නැහැ. Brahmacharya මං සැපෙන් ජීවත් වෙනවා. අනේ ස්වාමීන් වහන්සේලා කොච්චර සැප මිදෙනවද මම මේ ටික කරලා මෙච්චර සැප ලැබෙනවා නම් අනේ ස්වාමීන් මට තවත් වැඩක් කියලා දෙන්න යම් පිළිවෙතක් කියලා දෙන්න එහෙනම් පින්වත් සිටුතුමනි මීට වඩා ගිහි ජීවිතයේ උසස් සීලයක් නැහැ ඊට වඩා උතුම් සීලයක් රකින්න කැමති නම් පැවිදි වෙන්න සාදු සාදු ස්වාමීන් මම ඒකත් කරනවා කියලා ඔක්කොම වගකීම් බාර තමන්ගේ දරුවන්ට සේවක සේවිකාවන්ට විශේෂයෙන් පවත්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ එක්කම ගිහිල්ලා ජේතවනාරාමයේ පැවිදි වුණා. දැන් ඉතින් පැවිදි වික්ෂුන් වහන්සේ නමක් වුණා මෙච්චර සම්පත් ඇති සිටුවරයා. හැබැයි දැන් ඉතින් ආචාර්යයන් වහන්සේ ළඟට දිනපතා උදේ හවසේන ගොතේ ගැඹුරු ධර්මයන් කියන අභිධර්මයේ ගැන නාම රූප ගැන කියන ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන පටිච්ච සමුප්පාද ගැන චතුරාර්ය සත්‍ය ගැන මේවම කියනවා. මේක දැන් හිතට දරා ගන්න මහා අපහසුයි. ඔය අතර මානකල උපාධ්‍යායන් වහන්සේ ළඟට යන යන වාරයක් ගානේ මේ කාරණා කියලා දෙනවා. මේ දෙයකටයි මේ දෙය අතටයි මේ විදිහටයි වාඩි වෙන්නේ මේමයි පාත්‍රය අල්ලන්නේ මේමයි පාත්‍රය හොදන්නේ මේමයි දානේ වළඳන්නේ මේමයි සූරු පොරවන්නේ කුංචි කුංචි දේවල් පවා ගොඩක් කියන්න තියෙනවා. සත් පිළිවෙයක් ගැන ගොඩක් කියලා දෙනවා. මේවා කියනකොට කියනකොට මේ ස්වාමීන් වහන්සේ විතර මහා බරක් ඇති වුණා. ඒ මොකද බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. දැන් මේ ශික්ෂාපද දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් තියෙනවා. ඒ කොහොමද මම මතක තියාගන්නේ? අනේ මට ලොකු බයක් ඇති වුණා නම් ගිහිකානම් සීමිත ශික්ෂාපද රැකෙමින් නිතරම කියවමින් මා සනසෙල්ලෙහි කිය. දැන් මට මේ ශික්ෂාපද මතක තියාගන්න බැ අත්තරද්දක් වුණොත් මං වරදක් කළා වෙනවා නේද කියලා මහානකම ගැන කලකිරුණා. ආචාර්යයන් වහන්සේ කිව්වා ස්වාමීනි මම බොහෝම විශ්වාසයෙන් තමයි මේ සසුන්ගත උනේ. අනේ ස්වාමීන් වහන්සේ මට දැන් මේ ගැඹුරු අභිධර්මයේ මතක තියාගන්නත් බෑ ගැඹුරු විනය ශික්ෂාපද මතක තියාගන්නත් බෑ. ඒ නිසා මට ලොකු හිතට බරක් ආවා. අනේ ස්වාමීන් වහන්සේ මං ගෙදර යන්නම්. මට අවසර දෙන්න කියලා. එහෙනම් අපි යම් බුදුරජාන් වහන්සේ ළඟට ගිහලා ආචාර්යයන් වහන්සේ මේ නම භාග්‍යතුන් වහන්සේට එක්ක ගියා. ගිහිල්ලා වැඳ නමස්කාර කොට එකක් පසක වාඩි වෙලා කිව්වා ස්වාමීනි මේ මගේ ශිෂ්‍යයෙක්. මෙතුමා ගිහි කාලේ හොඳ සිටුවරේ. අනුපිළිවෙලින් හිත දියුණු කරගෙන ඇවිල්ලා මේ පැවිදි වුණා. දැන් ඉතින් ගිහි වෙන්නයි මේ හිතේ තියෙන්නේ මේ ස්වාමීන් මේ නමට සුදුසු අනුශාසනාවක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේ ආශාසිතිය මොකද මහානේ සිවුරු වලින් දීතුයි. අනේ ස්වාමීන් මල් සද්ධාවේ මහණුනි මට හරි බයක් ඇති වුණා මේ ශික්ෂාපද මතක තියාගන්න බෑ. මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්න බෑ. එනිසා මම මේ ගිහි වෙන්න හිතුවේ. හොඳයි මගේ ශාසනයේ කෝටි ගණන් සිකපද තියෙන ඇත්තේ. ඔය නමට පුරන් දෙකක් රකින්න. අනේ ස්වාමීන් එකක් නම් මං හොඳින් රකින්න. එහෙනම් ඔය ඔක්කොම කෝටි ගණන් ශික්ෂාපද නොරැකෙන්නේ, කැඩෙන්නේ, බිඳෙන්නේ, කිලුටු වෙන්නේ හිත නොරැක්කොත්. හිත ආරක්ෂා කරගත්තොත් ඔය ශික්ෂාපද ඔක්කොම රැකෙනවා. එනිසා සිත මුල් කොටගෙන ඔය ශික්ෂාපද තියෙන්නේ. මේ ළමයට පුළුවන් නේ හිත ආරක්ෂා කරගන්න. අනේ ස්වාමීනි මම ඒක කරන්නම් කියලා උපදේශයක් කිල්ලුවා. ඒ ලාමයේ සරුවඥන් වහන්සේ ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. සුදුන්දසං සුනීපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවි චිත්තං ගුත්තං සුඛාවහං මේ හතර පද ගාථාව ඇහෙනකොට මොනතරම් පුදුමද මේ තරම් ශාසනයේ පැවිදිව සිවුරු වරින්ගත් සිටේ මේ ස්වාමින් වහන්සේට පෙර જાති જાතින් ඉදී පුරුදු කරපු ප්‍රඥාව තිබුණු බැවින් ගාථා හතර පදයේ ඇහෙන කොටම සව් කෙලස් නසා අරිහත්යේ ප්‍රත්‍යන ලැබුණා. දැන් මේ ගාථාවේ තේරුමක් කෙටියෙන් සලක බලමු. සුදුක්කසං සුනිකුණ දැකීමට අතිශයින්ම දුෂ්කර වූද සුනිකුණං අතිශයින්ම සියුම් වූද යත්ත කාම නිපාතිනං කැමැති කැමැති අරමුණු වෙතකින් පතිත වන්නා වූද චිත්තං මේ සිත මේ ධාවී නැනවතා කක්කේත ආරක්ෂා කළ යුතුය ආරක්ෂා කරන්නේය චිත්තං ගුත්තං සුඛවහං මේ සිත ආරක්ෂා කරගන්නා ලද්දේ නම් ලෞකික ඕද ධ්‍යාන මාර්ගඵලාදි වශයෙන් ලෝකෝත්තර ඕද සැපේ හිතසුව සැලසෙනවා කියන එක පහදා දෙමින් දේශනේ පැවැත්වුවේ. එයින් උන්වහන්සේගේ සිතේ චිත්තානුපස්සන භාවනාව වැඩුණා. ඒකයි මේ අධිකම මේ ශනිකව ලැබුණේ. අද කාලේ සමහර කෙනෙක් හිතනවා ඒ කාලේ මේ හතරපද ගාතාවක් ඇසූ පමණින් අධිකම ලැබලා තියෙනනේ අයි අද බැරි කියලා. ඒ ගැන අපි හිතා බලන්නට ඕනේ. තේරුම් කරගන්නට ඕනේ. අද කාලේ ඒ වාගේ බණපදයක් ඇසූ කෙනෙහි මඟපල නිවන් නොලැබෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. මේ නෙළුම් මානෙල් විල්වල නෙළුම් කැකුළු මානෙල් කැකුළු කියනවා දිය යට. සමහරව දිය යට මැදක් වැඩිලා. සමහරව දිය උඩටමත් වෙලා. සමහරව උඩටමත් වෙලා මෝරලා. ඒ වාගේ නෙළුම් කැකුළු මානෙල් කැකුළු තියෙනවා. වතුරෙන් උඩට මතුවලා දින ගණනාවක් තිස්සේ මෝරලා තියෙන නෙළුම් කැකුළු මානෙල් කැකුළු ඉර වැටෙනකොටම පිපෙනවා. අනිත් පැත්තේ පේන්නේ තාම. අර වතුර මට්ටමේ තියෙන නිර්මාණයේ කැකුළු දින කීපයක් නැවත නැවත ඉර රැස් වැටීමෙන් මෝරලා මෝරලා යන්දාසක පිපෙනවා. සමහර අර වතුර මැද්දේ තියෙන නිර්මාණයේ කැකුළු ඒවා තා බොහෝ දාසකින් තමයි උඩට මතුවෙන්නේ. මතුවලා යන්දාසක පිපෙන්න පුළුවනි. තා සමහර නෙළුම් මාළේ කැකුළු තියෙනවා දිය යට හැදෙනවා ඒක සතෙක් කනවා එහෙම නැත්නම් ඒ ඇතුලේ දිය වතුරේ දීම කුණු වෙලා යනවා යම් හේතුවකින් ඒක පිපෙන්නේම නැහැ ඒ වාගේ තමයි ලෝකයේ සත්ව කොට්ටාස හතරක් ඉන්නවා බුදුබණ පදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් සුව ලබන්නේ සමත් වූ උද්ගතිතඥාගෙන් කොටසක් ඉන්නවා බුදුගණ අසලා විස්තර වශයෙන් ඇහෙනකොට මධිකම ලබන්න යෙදෙනවා. ඒ අත්තන් කියන විපංචිතඥ. තා සමහර ඉන්නවා බුදුබණ අහලා සීල රැකලා භාවනා වඩලා බොහෝ කාලයක් පිළිවෙත් පුරලා අධිකම ලබනවා. ඒ ආයත කියනවා නීජ කුජලියෝ කියලා. මේ මාධිකම ලබන්නම් කොටස් තුනයි. ධර්මයක් මාත්‍රිකා කළ ගැනීම අධිකම ලබන්නේ උච්චිතඥ කුජලියෝ. ධර්මයේ විස්තර කරනකොට අධිකම ලබන්නේ විපංචිතඥ පුජ්‍යලියෝ. ධර්මයේ අහලා සීලාදී ගුණ පුරමින් සමථ උපාසනා වඩලා බොහෝ කාලයකින් ඒ ජීවිතයේ කවදාහරේ අධිකම ලබනවා එන්නේ යේ පුජ්‍යලියෝ. කොච්චර බණවත් කොච්චර සීලයක්වත් කොච්චර භාවනා කළත් ඒ ජීවිතයේ අධිකම නොලබන්නෝ අර වතුර යටම නරක වෙලා යන නිලුම්මානල් කකුල වාගේ අත්සන්න කියන පදපරම පුජ්‍යලියෝ කියලා. මේ අනුව සලක බැලීමේදී බුද්ධ කාලයේ සිටිය උච්චිතඥ පුජ්‍යලෙකු. ඒ කියන්නේ බණ පාඩයක් ඇසූ කෙනෙක් අධිගම ලබනවා. පැවිදෙන් ඉසකෙතද බාන කොටම අධිගම ලබනවා. ඒ මොකද? කල්ප ලක්ෂ ගණන් කල්ප ලක්ෂ ගණන් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අර වතුරෙන් උඩට මතුවෙලා මෝරලා තියෙන නෙළුම් මානෙක ඇකුළු ඉරණස් වැටීම කෙනීම තෙපෙන්නා වගේ ඒ අත්ෝ සෙනිකව ආબોධ කරගන්න නුවණ මොහු පුරවා ගින් තිබුණා. ඒ අතර සමහර කෙනෙක් සිටියා ධර්මයේ විස්තරාත්මකව දේශනා කරද්දී අධිගම ලබනවා. ඒ අත්න්නේ කියනවා ඉපංචිතාත්මය ඒක හරියට වතුර මත්මේ තියෙන නෙළුම් මානිය කැකුළු දින ගණනාවක් ඉරණස් වැටලා වැටලා එමත් මෝරලා මෝරලා යන් දාසක පිපෙන්නා වගේ. විපංචිතාඥ. ඒ ඇත්තොත් අර වගේ දීර්ඝ සංසාරයේ හිත දියුණු කරගෙන බෝධිසම්භාවය පුරාගෙන ඇවිත් තිබුණා. නමුත් අර උච්චති තාඥයන් ධර්මයට මෝඩලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සවිස්තරව බණ අධ්‍යය අධිගම ලබන්නේ. ඊළඟට වතුන මැද්දේ තියෙන නිරුම්මානයේ කැකුළු යන්දාස කුඩට මතුවෙලා බොහෝ දවසකින් පස්සේ පිබෙනවා. ඒ වගේ තමයි නිංගේ කුජ්ජලෝ. ඒත් සංසාරයේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාණේන අච්චර දියුණු නැහැ. නමුත් ඒ ජීවිතය අධිගම ලබනවා ලබනවාමයි. අනිත් කොටස පදපරම. පදපරම කියන කොටාසේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමාත ලෝතුරා බුදුබාපතාණය නිසා මේ ජීවිතයේ බණ අසලා සීල දැකලා භාවනා කළත් අධිගම ලබන්නේ පැතුම ගැඹුරුයි නිසා. ඉදිරියට යන ගමනක් නිසා. පසේ බුදුබාපතන උතුමා අග්‍රශ්‍රාවක තනතුරු පතන උතුමන් යම් බුදු සසුනකදී විශේෂ තනතුරු පතාගෙන පෙරම් පුරාගෙන නැත්තොත් ඒ ඇත්තෝ මේ ජීවිතයේ අධිගම ලබන්නේ නැහැ. ඒ අත්හන්න අනාගතයේ අවස්ථා ලැබෙනකම් මේවා දිනු කරන්න තියෙනවා. දැන් මේ කාලයේදී වනපදයක් ඇසූ කෙනෙක් අධිගම නොලබන්න එකම හේතුව තමයි මේ කාලයේ පහළ වෙන ජනතාව ඒ කල්ප ලක්ෂ ගණන් පෙරූ පුරාගෙන නැති බවයි පෙනෙන්නේ. නැත්තම් බුදුබණ කියන්නේ නෛර්යානික තේසත් ධර්මයක්. ඇසූ කෙනෙක් අධිගම ලබන්න තරම් මේ ධර්මයේ තියෙනවා ගාම්භීර ආબોධයක් ලබා ගන්න ශක්තිය. නමුත් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ කොච්චර දීර්ඝ කාලයකදලා අපේ පාරමී බෝධිසම්භාර පිරි එනවාද කියලා අපි නොදන්නා බැවින් අද මේ බුදු ශාසනයේදී හැකියතාක් උනන්දුවෙන් සීලයයි සමාධියයි ප්‍රඥාවයි වැඩෙන හැටියට අපි කටයුතු කිරීම උත්සාහවන්ත වීමයි අපේ යුතුයකම. දැන් අපි සලකා බලමු මේ ප්‍රවෘත්තියට අනුතරව චිත්ත කියන්නේ කුමක්ද කියන ගැන හැඳින්වීම. කිංතේතේත චිත්තං. සිත කියන්නේ කිංතේතේත චිත්තං. ආරම්මණං විඥානාතේති අත්තෝ. සිතන්නේ සිතයි. චින්තේති කියන්නේ සිතනවා. සිතන්නේ සිතයි අරමුණු විශේෂයෙන් දැනගන්නේ සිතයි. ආරම්මණං විඥානාති කියන අරමුණු විශේෂයෙන් දැනගන්නවා. ඒක තමයි සිතේ ලක්ෂණය. චින්තේති චිත්තං. උප්පංගම රසං. මේ සිතේ ක්‍රියාකාරීත්වය නම් චෛතසික ධර්මයන්ට මුලින් පෙනී සිටීමයි. නැත්තම් ප්‍රධානව පෙනී සිටීමයි. චෛතසික කියනදී හරියට ස්වර ව්‍යංජන වගේ. දැන් අපේ අක්ෂර ශාස්ත්‍රයේ තියෙනවානේ අයන්න ආයන්න ආදී වශයෙන් ස්වර පන්තියක්. ඒවට කියන ස්වර කියලා. ප්‍රාණාක්ෂර කියනවා. ඒවා පන තියෙනවා. නමුත් කයන්න මේ කක ගගන ආදී අකුරු කියනවනේ වල ව්‍යංජනාක්ෂර කියන්නේ ඒකේ ස්වර නැහැ. ඒවා ඔක්කොම අල් අකුරු. ඒවා ශබ්ද කරන්නම් මේ ස්වරයත් එක්ක එකතු වෙන්න ඕන. ප්‍රාණාක්ෂරයත් එක්ක එකතු වුණාම තමයි කයන්න කායන්න ආදී වශයෙන් අතු උච්චාරණය කරන්නේ. ඒ වගේ තමයි මේ චෛතසික කියන ඒවා තනියෙන් පහළ වෙන්නේ නැහැ. අල් අකුරු ආදී. ඒවා මේ සිතේ එකතු වෙන්න ඕනේ. සිතක් නැතුව කවදාකවත් චෛතසික පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සිතක් චෛතසිකයන්ගෙන් තොරව පහළ වෙන්නේ නැහැ. හැබැයි සිතේ යෙදෙන චෛතසිකයන්ගේ අඩු වැඩිකම් තියෙනවා. සමහර සිත් තියෙනවා චෛතසික 7යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 10යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 11යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 12යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 15යි ලැබෙන්නේ. සමහර සිත් වෙනවා ඡායසික 18යි ලැබෙන්නේ. සමහරව 19ක් ලැබෙනවා. සමහරව 20ක් ලැබෙනවා. සමහර 22ක් ලැබෙනවා. එවාගෙම සෝබන සිත් අතරේ නම් සමහර සිත්වල ඡායසික ධර්ම 33ක් ලැබෙනවා. 34ක් ලැබෙනවා. 35ක් ලැබෙනවා. එවාගෙම ධ්‍යාන සිත්වල 34 33 32 31 31 ඔය වාගේ දෙනවා. ඡායසික ලෝකෝත්තර සිත් 12 ඒ එක සිතක සිත් ඡායක 36 35 34 33 32 32 ඔය වගේ දේවා. එතකොට මේ සිත් ඒ ඡායකයන්ගේ යෙදීම අනුව තමයි එක එක නම් වලින් හඳුන්වන්නේ. එක එක නම් වලින් හඳුන්වන්නේ ඡායකයන් යෙදෙන යෙදෙන හැටියටයි. එතකොට මේ ඡායකයන්ගේ යෙදෙන ආකාරය අනුව හිත යම් යම් ක්‍රියාකාරකම් වලට දක්ෂතා ඇති වෙනවා. දැන් අපි හිතනවා ඇහෙන් යමක් දකිනවනේ. ඇහෙන් යමක් දකිනකොට ඒ දකින හිතට කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥානය. මේ චක්කු විඥානයේ දෙකතු වෙන්නේ ඡායසික ධර්ම හතයි. ඒ ඡායසික ධර්ම හත ඇති මේ චක්කු විඥාන සිතේ. චක්කු විඥාන සිතෙන් කරන්නේ යම් කිසි රූපයක් නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මඳකේ පාට, මිශ්‍ර පාට, දිග්ග, කෙටි, රවට, වටකුරු, නොයෙක් අඳුරු, ආලෝක ඔය වාගේ ස්වභාවයක් තමයි මේ අරමුණු වලින් හිතට. ඒ කියන්නේ චක්කු විඥානයේ දර්ශන වෙන රූපය කියන්නේ ඒකයි. රූපය කියන්නේ ඇහැට ලක් වෙන දර්ශනය. ඒකට කියන සනි දර්ශනය කියලා. සනි දර්ශනය කියන්නේ ඇහැට ලක් වෙනවා. ඇහැට අරමුණු වෙනවා කනට නෙමෙයි, නාසිකාට නෙමෙයි, දිවට නෙමෙයි, කායට නෙමෙයි. මේ චක්කු විඥානයේ ඇහැට තමයි මේක ලක් වෙන්නේ. ඒක ඇහැට ලක් වෙනකොට ඇහැ නෙමෙයි මේක දකින්නේ ඇහැ තුල පහළ වෙන සිතයි. ඇහැ තුල පහළ වෙන සිතට කියනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥානය කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක සිතක්. අතීතයේ කරගන්නා ලද කුසල හෝ අකුසල හෝ විපාක සිතක් තමයි කර්මයේ විපාක සිතක් තමයි චක්කු විඥානය කියන්නේ. හැබැයි මේ චක්කු විඥානයේ නිසා ඒක පේනියෙද සිත් පේනියක් ගියාම කුසල සිද්ධ වෙනවා අකුසල සිද්ධ වෙනවා සිත යොදන හැටියට. එතකොට ඒ රූප දකින මේ රූප දකින වෙලාවේදී කරුණු හතරක් එකතු වෙනවා මේ රූපේ දකින්න. ඒ මොනවද? චක්සු ප්‍රසාදයේ කියන රූපය නැත්තම් ඇහැ නිරෝගීව තියෙන්නට ඕනේ. ඇහ නිරෝගීව තියෙන්නට ඕනේ. ඊළාට මේ වර්ණ රූපයක් ඇහි ලාංඡනය වැටෙන්නට ඕනේ. එවිට ආලෝකයේ දෙන්නට ඕනේ ඊළඟට දැකීමේ මානසිකාරයේ තියෙන්නට ඕනේ මෙන්න මේ හතරේ එකතු වෙලා තමයි චක්කු විඥාන කියන හිත පහළ වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන හිතෙන් යමක් දකිනකොට ඒ දකින වෙලාවෙම හිත අකුසල් වුණා නෙමෙයි. ඒ දකින්නේ විපාක සිතකි. ඒ විපාක සිත තෝරාගන්නේ අප්‍රිය අමනාප අසුබ දෙයක් දැක්කා නම් මලමිනියක්, අපවිත්‍ර දෙයක්, ඒ වගේ දෙයක් දැක්කනම් ඒකට කියනවා අසුභ අරමුණ කියලා. අනිෂ්ඨ අරමුණ කියලා. අපි කැමති නැති අරමුණ. ඒ අනිෂ්ඨ අරමුණ දැකෙන හිත චක්කු විඥාන හිත අකුසල කර්මයක ඵලයක්. ඒ සිතත් ඡායසික ධර්ම හතත් අකුසල කර්මයක ඵලයක්. ඒක නිසා ඒක දෙන්න අකුසල විපාක චක්කු විඥානය කියලා. යම් හේකින් හොඳ සෝබන දෙයක් අපේ ඇහැට අරමුණු වුණා. මල් ගහක් එවාගේම බුදුරුවක් බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් එවාගේම ප්‍රියමනාප <clears throat> හොඳට ඇඳ ඇඳ පැඳගත් තමන් ප්‍රියමනාප පින්නදී සිල්ලුදී ඔය වගේ දකින කොට ඉබේම හිතේ ප්‍රබෝධයක් ඇතිවයි දකින ඒවා කියන්නේ ඉෂ්ඨාරමුණු කියලා ඉෂ්ඨාරමුණු ඒ ඉෂ්ඨාරමුණේ ඇත් ලක්ෂණ කොට පහළ වෙන චක්කු විඥානියට කියනවා කුසල විපාක චක්කු විඥාන කියලා මේ දෙයට ඒ කර්මයට අනුව ඒ විපාක සිත තෝරාගන්නේ මෙහෙමයි. අනිෂ්ඨ අරමුණක් ඇහැට අරමුණෝනා නම් පහළ වෙන්නේ අකුසල විපාක චක්කු විඥාන. ඉෂ්ඨ අරමුණක් ප්‍රේමනාප ඉෂ්ඨ අරමුණක් ඉදිරියට හමුණා නම් ඒක දකින චක්කු විඥානේ කුසල විපාක චක්කු විඥානේ. හැබැයි ඔය හේතු නෑ. හේතු කියන්නේ ලෝභ දෝෂ මොහොත් අලෝභ දෝෂ මොහොත් එකක්වත් නෑ. ඒ නිසා බොහොම දුර්වලයි. හැබැයි දැන් මේ චක්කු විඥාන සිත පහළ වුණානේ. ඒක ඉතින් ඉතා ගැඹුරෙන් කියේ දු කාරණයක්. දැන් අපේ සිත භවංග නමින් දිගට පවතිනවා. ওই භවංග නමින් ප්‍රවස්නාමේ සිත එහෙම කියෙද්දී අපේ ඇහැට අර වගේ අරමුණක් ලක් වෙනවා. වර්ණයක් ලක් වෙනවා. ඒ ලක් වෙන කොටක පාට භවංගී හිතින් නැගිටීමක් වෙනවා. ඉස්සෙල්ලා භවංග සිත සෙල වෙනවා වගේ සිතක් පහළ වෙලා බලංගෙන් අවදින සිතක් ඇති වෙනවා. එතෙන්දී ඇති වෙනවා ආවර්ජන සිත කියලා සිතක්. කොහෙටද මේ අරමුණ ලක්ුණේ කියන එකයි ආවර්ජන සිතින් කරන්නේ. ඒකට කියන පංචද්වාර ආවර්ජන සිත කියලා. ඒ කියන්නේ දොරටු පහෙන් කොයි දොරටුවටද මේක ලක්ුණේ කියලා ඒ සිතෙන් බලන්න. ඒ සිතේ තියෙනවා චාචක ධර්ම 10ක්. ඒ සිත ක්‍රියාසිතක්. කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක නෙමෙයි ක්‍රියාසිතක්. ඊළඟට හරියටම චක්කු විඥානයේ පහළ වෙනවා. ඒ ආවර්ජනා සිතින් තමයි තේරුම් ගන්න මේක ඇහැටයි මේ අරමුණ ලක්ුණේ කියලා. ඒකයි අර මනසිකාරය කිව්වේ. ඒ මනසිකාරය එනකොට අන්න වර්ණය පේන්න පටන් ගන්නවා චක්කු විඥානයේ. ඒක හරියට මේ කැමරාවකින් පින්තූර ගන්නා වගේ සුළු මොහොතයි. ඒ බොත්තම තද කරනවා වගේ එකක් තමයි හරියටම මේ වර්ණ රූපය ඇට ලක් වෙලා දැක ගැනීම. ඒ දකින එක කුසල නෙමෙයි අකුසල නෙමෙයි. ඒ දකින එක විපාක සිතකින් දැක්කච්චරයි. ඊළඟට හිතක් පහළ වෙනවා සම්පටිච්ඡනේ කියලා. ඒකනේ තේලී අනහැටි. ඒ කියන්නේ රූප අරමුණ තමන් පිළිගන්නාක් වැනි සිතක් පහළ වෙනවා. ඒක චෛතසික ධර්ම 10ක් කියලා. ඊළඟට තන් තීරණ කියලා හිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ කහවල් දෙය කියලා තීරණය කරගන්නවා. ගැඹුරෙන් නෙමෙයි ලාංඡන වශයෙන්. ඊළඟට පහළ වෙනවා වොත්තපන කියලා ක්‍රියා හිතක්. අර සම්ප්‍රතික්ෂණ සම්පේන දෙකම විපාක සිත් දෙකක්. වොත්තපන කියන්නේ ක්‍රියා හිතෙන් කරන්නේ ඒක ඡායසික 12ක් තියෙනවා. ඒ වොත්තපන ස්ථිතින් කරන්නේ මේ රූප ආරමුණ කුසල පැත්තට හෝ අකුසල පැත්තට හරවන එකයි. ඒක හරියට දොරටුවක් වාගේ සම්දිස්ථානයක් වාගේ. යම් කෙනෙක් හිත පුරුදු කරලා තියෙනවා නම් දුටු දුටු දේ අරමුණේදී කුසල් සිත් පහළ කරගන්න පුරුදු වෙලා තිබුණා නම් ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. නුවණතෝරව කල්පනා කරන කුජලයා. නුවණතෝරව කල්පනා කරන කුජලයාගේ සිතේ ඔය වත්තපනි සිත කුසල් පැත්තට හරවනවා. එතකොට ඔන්න කුසල ජවනයක් පහළ වෙනවා. ඒ ජවන් සිත් හතක් හේලියට පහළ වෙනවා. කාමාශ්‍රය කියලා ජවන් සිත් තියෙනවා 29ක්. එයින් එකක් පහළ වෙනවා. එතකොට ඒ ජවන් සිත් සත ගිහිල්ලා ඊළඟට ඒ අරමුණ නැවත රස විඳින්නාක් මෙන් විපාක සිත් දෙකක් හට ගන්නවා සාධාරම්මන කියලා. ඔන්නේ තොලිත භවංග ප්‍රතිද වෙනවා. දැන් ඔතන ගියා චිත්ත වාර 14ක්. චිත්ත වාර 14ක් ගියෙන් ඔන්න ආය භවංගෙට වැටුණා. භවංගයට වැටලා නවතින්නේ නැහැ. දැන් මේ ඇහිංගත් වර්ණ රූපය අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් සිට ඇතුළෙන්ම ආයමත් ජවංගීත්‍යයක් දුවනවා. ඒකට කියන අතීතාරම්මන චිත්ත වීතිය කියලා. ඒ ජනන් වීතියෙන් අර දුක අරමුණ මනසින් අරමුණු කරනවා. දැන් ඇහෙන් නෙමෙයි. මනසින් අරමුණු කරනවා. ඒ කියනවා චිත්ත වාර 10ක්. චිත්ත වාර 10ක් කියනවා. ඊළඟ ටයිමත් භවංග ප්‍රතිත වේනවා. භවංගට වැටෙනවා. ආයත් භවංග සිත් දීගානක් ගිහලා ඔන්න ආයත් චිත්ත වීතියක් මනෝද්වාරික වශයෙන් පහළ වෙනවා. මේ දුක දෙයින් නම සිහි කරන්නේ මේ අහවල්ගේ කියලා නම සිහි වෙනවා ඒ ජවන් වීසේ. ඒකෙත් තියෙන චිත්ත වාර 10ක්. ඊළඟට අයමත් බලංගෙට වැඩිලා චිත්ත වාර ගානක් ගිහිල්ලා නැවත චිත්ත නීතියක් පහළ වෙනවා මේකෙන් ගන්න පුළුවන් අර්ථය මොකක්ද කියලා. ඒක කියන අර්ථ ආරම්මනේ මනෝද්වාරික චිත්තය. මේ බොහොම ගැඹුරු තැනක් නමුත් මම මේ කියන්නේ අභිමාන කියලා මතක තියාගන්න. මේ එකක් අපි අහලා තියෙනවා කියලා. එතකොට දැන් ඊළඟට නම ළඟට ඊළඟ චිත්ත වීතියෙන් දැනගන්නවා මේ අහවල් දේ අහවල් වැඩකට ගන්න පුළුවන් එකක් කියලා. අන්න අර්ථය සිහි කළා. ඊළඟට ආයමත් චිත්ත භවංගයට වැටිලා චිත්ත වීතියක් පහළ වෙනවා. අන්න ඒක තමයි බලගත වෙන්නේ. කුසල් සිතක් නම් පහළොනේ බලගත කුසල චිත්ත වීතියක් එතන පහළ වෙනවා. අකුසල් සිතක් නම් එතන ගිය පෙළියට ගිය අකුසල් බලගත් අකුසල් සිතක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට වර්ණ රූපයක් ඇහැට ලක්වීමේදී මේ හිත වැඩ කරන හැටි මේ කියාගෙන ගියේ. වර්ණ රූපයක් ඇහැට ලක් වෙනකොට මේ තේලියක් දුවන හැටි. හැබැයි මේකට විනාඩියක් යන්නේ නැහැ. තත්පරයක් යන්නේ නැහැ. තත්පරෙන් කෝටියෙන් පංගුවක් තරම් කෙටි වේලාවක මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒ මොකද? මේ සිත එක තත්පරයක් නැත්නම් ඇසිපියෙන් හෙළන කෙටි කාලය තුළ කෝටි ලක්ෂ වාරයක් උපදිනවා කියනවා. කොච්චරද කෝටි ලක්ෂ වාරයක්. එතකොට මේ චිත්ත වීති පහක් කියන්නේ තත්පරයකින් කෝටියෙන් පන්දුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවකින් මේක සිද්ධ වෙනවා. දැන් ඉතින් මේ කියන්නේ දිග කතාවක්. ඊළඟට අපි සලකා බලමු ඔය වාගේ ඇහැට ලක්වන වර්ණ රූපේ නිසා පහළ වෙනවා සිතක්. එතකොට මේ සිතේ චිත්තේ කියවීමක් නිසාද ඒ අරමුණ දැනගත්තා. ඒ අරමුණ විශේෂයෙන් දැනගත්ත නිසා ඒක චිත්තයයි. ඊළඟ චිත්තය කියන්නේ පුරෝගාමි කියලා, කුබ්බංගම රසං කියලා දැන් ඡායසිකයන් ප්‍රධාන උනේ සිතයි. චිත්ත තමයි ප්‍රධාන වෙලා මේ ඡායසිකන් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු පෙරක් කෙරෙවි. ඒ වගේම සංතති කියන්නේ තේලියෙද මේක යනවා. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. මේක තේලියෙද යන බව සිතේ වැටෙන ආකාරයයි. ඒ වගේම ලැබෙන අරමුණ මේකට ආසන්නම හේතුවයි. අරමුණක් ඇතුව නිහිත පහළ වෙන්නේ. මෙන්න මේක නිසා ඔය විදිහට මේ සිත දැන් කනට ශබ්දයක් ඇහුණත් ඔය සැලැස්මට තමයි සිත් වේලි පහළ වෙන්නේ. නාසිකාට ගඳ සුවඳක් දැනුණත් මේ සැලැස්මට සිත් වේලි පහළ වෙන්නේ. දිවට රසක් නීරසක් දැනුණත් මේ පිළිවෙලටයි චිත්තවාර පහළ වෙන්නේ. කායත සැප හෝ දුක් හෝ ස්පර්ශයක් දැනුණත් මේ විදිහටයි චිත්තේ පැවැත්ම. සිතෙන් ගන්න අරමුණු වලදී මේ ආකාරයෙන් සිතේ පවතිනවා. එතකොට මේ හැම තැනකම තියෙන්නේ අරමුණු ගන්න ස්වභාවය අරමුණු දැනගන්න ස්වභාවය සිතයි. ඒකයි චින්තේටි චිත්තං කියන මේ පදයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සලකා බලමු මේ සිතේ තියෙන අර්ථය මොනවද කියලා. දැන් මේ සිතේ බුදුරජාණන් වහන්සේ භාවිතා කළ නම් 10ක් තියෙනවා. කතමන් තස්මින් සමයේ චිත්තං හෝති යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍தோ සඤ්ඤා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමයේ චිත්තං හෝති මේ ධම්ම සංගණේ ප්‍රකරණින සූත්‍ර පාඨය මේක තේරුම චිත්ත නම් කුමක්ද යං චිත්තං අරමුණු සිතන අර්ථයෙන් යම් සිතක් වේද ඒක චිත්තයයි මනෝ අරමුණු මැනගන්න අර්ථයෙන් මනෝ නම් වෙනවා ඒ සිත. මානසං අරමුණු මැනගන්න අර්ථයෙන්ම මානස නම් වෙනවා. හදයන් අදහස් දරා ගන්න අර්ථයෙන් හදේ නම් වෙනවා චිත්තය. පන්දරං රූපාදියක් වගේ කිලුට නොවන බැවින් පන්දර නම් වෙනවා සිත. මනෝමන ආයතන ආයතන අර්ථයෙන් මනෝ මන ආයතන නම් වෙනවා. මන ඉන්ද්‍රියන් අරමුණු දැනගැනීමේ ප්‍රධානයා බැවින් මන ඉන්ද්‍රිය නම් වෙනවා. විඥානං අරමුණු විශේෂයෙන් දැනගන්නා නිසා විඥානීය නම් වෙනවා. විඥාන ඛණ්ඩ එකක් නොවේ බොහෝම රාශියක් වන බැවින් විඥාන ස්කන්ධේ නම් වෙනවා. තත්ජා මනෝ විඥාන ධාතු. ඒ ලැබෙන අරමුණට අනුරූපව ඒකට යෙදෙන ඡායසික ධර්මයන්ට අනුරූපව පහළ වෙන බැවින් කඥා මනෝ විඥාන ධාතු නම් වෙනවා. දැන් මෙතන වචන 10ක්ම කියවුණා සිත පිළිබඳව. මේ ඔකෝම සිතට සමානාර්ථ ඇති වචන. මේ නම් 10 ලැබුණේ සිතා සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි. සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි මේ නම් ලැබුණේ. ඊළඟට දැන් අපි සලකා බලමු මේ සිතේ අර්ථකථාචාර්යයන් වහන්සේලා දක්වලා තියෙන විග්‍රහයක්. විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්තතායවා චිතං කම්ම කෙලේසේහි චිතං තායතිවා තථා කිනෝති අර්ථ සන්තානං විචිත්තාරම්මනන්ති ചാති මෙන්න අර්ථ හයක් තියෙනවා මේ සිතේ ස්වභාව හඳුන්වන්න විචිත්ත කරණා චිත්තං මේක තේරුමක් විචිත්‍ර දේ නිර්මාණය කරන්න සිතයි අත්තනෝ චිත්තතායවා මේ සිත තමාම විසිතුරුයි චිතං කම්ම කිලේසේහි පූර්ව භවයේ රැස්කල කර්මයක් ක්ලේශයෙන් නිසා මේ සිත ගොඩ නැගුණා ඒක තවත් තේරුමක් චිතං තාය දේවා තත මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගෙන තියෙන පංච උපාදානස්කන්ධය ආරක්ෂා කරනවා චිත ඒකත් එක තේරුමක් කිනෝති අත්තසංතානං නිෂ්කන්ධ පරම්පරාව දිගකලක් පවත්වාගෙන යනවා මේ සිත් විචිත්තාරම්මනං චිත නානාවිද විෂිතුරු අරමුණු ගැනීමේ සමර්ථ වෙනවා සිත දැන් මේ තේරුම් හයට තමයි අර්ථකථාචාර්යයන් වහන්සේලා සිත විග්‍රහ කරන්න තියෙන්නේ එයින් පළමුව කියන හිතලා බලමු විචිත්ත කරුණා චිත්ත මේ සිත් විෂිතුරු දේවල් නිර්මාණය කරනවා දැන් අද කාලේ මේ මනුෂ්‍යෝ ජීවත් වෙන ලෝකයෙහි මොනතරම් විසිරු දේවල් නිර්මාණය වෙලා තියෙනවද? බුදුරජාන් වහන්සේගේ කාලේ යම් යම් විසිරු දේවල් නිර්මාණය වෙලා තිබුණා. ඒ ප්‍රයතාපියෙත් එහෙම තිබුණා. මහා ඖෂධ පඬිතුයන් වහන්සේගේ කාලේ බලන්න කවුරුත් දන්නේ නැති විදිහේ පුදුම විදිහේ උමගක් කැනලා ස්වයංක්‍රීය දරවල්හා ස්වයංක්‍රීය ආලෝක ඇති ඉලෙක්ට්‍රික් මේවා නිෂ්පාදනය කළ උන්වහන්සේ ජලයෙන් වැඩ අරගෙන තියෙනවා ඒ ගඟක් අයිනේ. මේ මොන හාස්කම දුකම ඇදුවේ Taman හිතෙන්නේ. වෙන කවුරුත් ඒක දන්නේ නැහැ. මේ මහෞෂධ පඬිතුයන් වහන්සේ තමයි ඒක සිතින් නිර්මාණය කරලා බොහොම දක්ෂ ලෙස රටවල් 101ක් සම්බන්ධ කරා. රටවල් 101ක් සමග සම්බන්ධ බවට පමිණෙව්වා. නැසෙක් මధుරයක් විදින තරම්වත් ලයක් නොසොල්වා මුළු මහත් රජවරු ඕනෝන් සමගින් පිහිටෙව්වා. යුද්ධ කෝලාහල සංසිඳෙව්වා. ඒ කොරම සමත් උනේ තමන්ගේ සිත. එවාගෙම අද කාලයේ මොනතරම් නිර්මාණ දේවල් තියෙනවද? ගුවන් යානා නිර්මාණය දැන් අද මේ තාක්ෂණය මොනතරම් දියුණු වෙලා තියෙනවද? ඕනෙම රටක ඉඳලා මොහොතෙන් කතා කරන්න පුළුවන්, රූප දකින්න පුළුවන්, নানা ප්‍රකාර දේ නිෂ්පාදනය කළා තියෙනවා. මේවා කවුද නිෂ්පාදනය කළේ? දෙවියෙක් බ්‍රහ්මියෙක් නෙමෙයි. දෙවියන් බ්‍රහ්මියන් කරන්නේ සිත මුල් කොටගෙනයි. ඒ ඔක්කොම නිර්මාණය කළේ ඒ ඒ පුජ්‍යලයන්ගේ සිතයි. පළමුවෙන් මේක සිතනවා. පළමුවෙන් සිතලා ඒ අනුක්‍රියා කරනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා මේ විහාරස්ථානවල චිත්‍ර කර්ම. මේ චිත්‍ර කර්මයක් අඳින චිත්‍ර වාසුන කෙනෙක් ඒ කරන් ඉස්සර වෙලා ඔහුගේ හිතේ අඳ ගන්නවා. ඒ චිත්‍රයේ ඉස්සරින් ඉස්සලා හිතේ ඇඳ ගන්නවා. ඉතින් ඇඳගෙන ඒක කරදාසියකාරී විත්‍යකාරී ඉස්සලා අඳිනවා. ඒ ඇඳලා තමයි ප්‍රතිමා නිර්මාණාදී කරන්නේ. සිතුවම් අඳින්නේ. ඒතකොට ඔහුගේ සිතේ මේ ඇඳගත් නිසා නේද විසුතු දේවා නිර්මාණය කෙරෙන්නේ. මෙන්න මේක නිසා මේ ලෝකේ යම් තාක් විසුතුරු දේවල් ඇතුත් ඒ සියල්ල නිර්මාණය කළ තේ නිසිතින් සිත මුළු කොටගෙනයි. නිසා විචිත්ත කරණ ආර්ථයෙන් සිත නම් වෙනවා. එවැගේම අත්තනෝ චිත්තතායවා මේ සිතේ තමම විචිතුරුයි. තමම විචිතුරුයි. ඒ කියන්නේ විවිධ ආකාරයි. වෙලාවකින් hina වෙන සිතක්. වෙලාවක තරහ ගන්න හිතක්. වෙලාවකට අඬන හිතක්. වෙලාවකට සාදු කියන හිතක්. වෙලාවකට බැන බැන යන හිතක්. වෙලාවක කෑම ගන්න හිතක්. තව වෙලාවක නිදා ගන්න හිතක්. තව වෙලාවක වතුර නාන හිතක්. තව වෙලාවක ඉරියව් මහලු කෙන හිතක්. තා වේලාවක ව්‍යායාම කරන ඉතක් එක එක කාලේ ක්‍රියා කරන්නේ කවුද? මේ සිටියේ තියෙන විසුතුරුකමයි. අත්තනෝ චිත්තසාය වා තමාම විසුතුරුයි මේ සිට. චිත්තතරම් විසුතුරු දෙයක් ඇත්තේ නැහැ කිව්වොත් ඒක සත්‍ය නෙමේ පිළිගන්න දෙයක්. චිත්තතුරු චිත්තතරම් විසුතුරු දෙයක් එන ඇත්තේ නැහැ. ඒක සත්‍යයි. ඊළඟට තමයි චිතං කම්ම කෙලෙසේදී ඒ කියන්නේ කර්මයේ සහ ක්ලේශයන් නිසා මේ සිත හටගෙන තියෙන්නේ. කොහොමද ඒකක් දැන් අපි තෝරගන්න ඕනේ ඉතා ගැඹුරු තැනකින්. දැන් අපි සලක බලමු අපි මේ මනෝලෝ උපන්නා. මේ මනෝලෝ උපදිනකොට පළමුවෙම හිත හටගත්තේ ප්‍රතිසන්දි විඥානයකනේ සිතක්නේ. හැබැයි සිත තනියෙන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයෙන් උන් හිතත් එක්ක පහළ වුණා. සිතයි සිතේ යෙදෙන ඡායසක ධර්මයි සිතට ආධාර වෙච්ච රූප ධර්මයි ඔක්කොම එතන පහළ වුණා. ඒකට හේතුව පූර්ව භවයේ සිද්ධ කරගන්නාද කුසල කර්මයයි. ඒ කුසල කර්මයේ දෙකන කර්ම භවය කියලා. කර්ම භවය. ඒ කුසල කර්මයේ කරන් ඉස්සල චේතනාවක් පහළ වුණා. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ චේතනා පහළ වෙන්න මුලින් අකුසල සිතක් පහළ වුණා. ඒක ලෝභ මූල අකුසල සිතක්. ඒ මොනවද? අපි පෙර જાතියක හිතුවා මීළඟට මම මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ. මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ ඒක බොහෝම හොඳයි වාසනාවන්තයි මනුෂ්‍ය ලෝකේ උපන්න පින් කරගන්න පුළුවන්. අන්නේතෝට මනුෂ්‍ය ලෝකේ උපදින්න ඕනේ කියලා හිතේ ලෝභ හිතකි. මනුෂ්‍ය ලෝකයේ තියෙන එක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප දෙකක් බව එදා දන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ බව දන්නේ. දොළොස් ආයතන බව දන්නේ. ඇති වෙන නැති වෙන දේ බව එදා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමද කියනවා අවිද්‍යාව කියලා. ඒකත් අර ලෝභ මූලිය හිතේ පහළ වුණා. ඊළඟට අපි හිතනවා අවිද්‍යාවෙන්ම මට ඕනේ කරන්නේ මනුෂ්‍ය ලෝකෙමයි. අන්න එතන ඇති වුණ උපාදානෙ. දැන් අතට අවිද්‍යා, තණ්හා, උපාදාන කියන තුනක් එදා ඒ ලෝභ හිතේ පහළ වුණා. ඉතින් මේ අවිද්‍යා තණ්හා උපාදාන එක හිතේ පහළ වුණ අතර ඒ හිත නිසා ඇති කරගන්නා කුසලයක් කරන්ද මනෝලෝකදී. එක්ක දානයක් දෙන්න, එක්ක සීලයක් රකින්න, කවරෝ පින්කමක් කරන මනුස්ස ලෝක උපදින සුදුසු. ඒ සඳහා යෙදූ චේතනාව අන්න සංස්කාරයයි. ඒකට අපි කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලානේ. ඒ සංකාර නිසා ඊළඟට ඒ කර්මය සිද්ධ කරගන්න කුසලයේ පුරව ගන්නවා. නිසේ ඇටියට මේ කුසලයේ අපි සම්පූර්ණ කරගන්නවා. ඒකට කියනවා කර්ම භවය කියලා. එතකොට අවිජ්ජා තණ්හා උපාදාන මුලින් ප්‍රත්‍ය වුණා අකුසල් සිතේ ඉඳගෙන ඊළඟට කුසල් සිතේදී සංස්කාර කර්ම කියන දෙක යෙදුණා. ඔන්න ඒ කියන එතකොට දැන් තියෙන කර්මයයි ක්ලේශයයි දෙකම උතනේ. සංස්කාරයි කර්මයයි කියන එක කර්මය. අවිජ්ජා තණ්හා උපාදාන තුන ක්ලේශය. මෙන්න මේ දෙක පිළිපෙලා තමයි අපි මේ මනුලොව ප්‍රතිසන්දි ගන්න අවස්ථාවටපත් උනේ. ඒකටපත් උනේ මක්නිසාද මේ චිත්ත නියාමයේ අනුවයි. මේ චිත්ත පාලනය කරන ක්‍රෙන්නේ කෙනෙක් නැහැ. මේ චිතෙන්මයි මේක පාලනය වන්නේ. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. දැන් අපි සලක බලමු මේක සිදුවෙච්ච හැටි. අපි එදා ඒ పూర్ව භවයේදී මේ කුසලයේ සිදු කරගෙන තිබුණා. ඒ කුසලයේ නිතර අපි මෙනෙහි කරමින් ඉඳී තිබුණා. ඒක ආචීන වශයෙන් ආචීන කියන්නේ නිතර නිතර භාවිතා වුණා හිතේ. ඇඳී තිබුණා තදී. අපට යම් වෙලාවක මරණාසන්න මොහොතක් එළඹී තිබුණා. ඒ මොහොතේදී අවසාන චිත්තවර 17ක් තියෙන අතරතදී දැන් තව චිත්තවර 17කින් චුතියේවත් මරණය සිද්ධ වෙනවා. ওই අතරතුරදී පහළ වෙනවා මරණාසන්න ජවම් වීතිය කියලා චිත්තවර පහක්. ඒකට කියන මරණාසන්න ජවණේ කියලා. ඒ ජවන් සිතට අර සිදු කරගත් කුසල කර්මයේ හෝ කුසල කර්මයේ සඳහාගත් උපකාරණයක් හෝ සිහි වෙනවා. නැත්නම් මේ කර්ම අනුභවයෙන් උපදින භවයෙහි අරමුණක් අරමුණු වෙනවා. එතකොට කර්මයේම තියෙනා නම් කර්ම නිමිත්ත. ඒ කර්මයේ සිදු කරගන්නත් උපකාරය උපකරණයක් තියෙනා නම් කර්ම නිමිත්ත. උපදින තන මව් කුසේ යම් කිසි ලකුණක් වෙනුණා. සතු පාට රෙද්දක් වගේ දෙයක් තමයි මව්කුස ගැන පෙනෙන්නේ. එතකොට ඒක ගති නිමිත්ත. ওই තුනෙන් එකක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒක කෙනෙකුගේ මෙහෙයවීමෙන් නෙමෙයි කම්ම බලයෙන් උපට්ඨාති. තමන්ගේ කර්ම බලයෙන්මයි ඒක හිතට වැටෙන්නේ. ඒකනේ බොහෝම කෙටි වෙලාවක්. දැන් මම මුලින් කියවන්නේ තත්පරයෙන් කෝටියෙන් පංගුවක් නෑ කියලා ඒ තරම් කෙටි වෙලාවක්. ඒ කර්ම කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් අරමුණු කරගත්ත ජවන් සිත් පහ නිරුද්ධ වෙනකොට ඊළඟට සදාරමණ දෙකක් ඇති වෙන්නත් පුළුවන්. භවංග සිතක් ඇති වෙන්නත් පුළුවන්. එසේ නැතිව හෝ තොට සදාරමණ භවංගයට අනතුරු ත්‍ෘතිය හරි ජවනයට අනතුරු භවංගේ භවංගයට අනතුරු ත්‍ෘතිය හරි ජවනයට අනතුරු ත්‍ෘතිය හරි කියන මේ තුන් ආකාරයෙන් එකක ක්‍රමයකින් ත්‍ෘති සිත පහළ වෙනවා. ඒකට චුතිචිත්තය කියන්නේ මේ ජීවිතයේ විපාක සිත්වල අන්තිම සිත කියන එකයි. මේ ජීවිතයේ විපාක සිත් වශයෙන් පරිසන්දි සිත විපාක සිතක්. ඒ නිසා සමානම විපාකයකට බවක් හිත කියන්නේ. ඒ බවන්ගේ ඉස්තලේ අන්තිමේද තමයි චුතිචිත්තය කියන්නේ. පටිසන්ධි භවංගං චේතතාචවන මානසං ඒකමේව තේ වේක විෂයං චේක ජාත්‍යං කියලා මේ ගැන හඳුන්වනවා. එක භවයකදී ප්‍රතිසන්දි සිතයි භවංග සිත් දෙලයි චුති චිත්තය කියන තුන එකක්මයි එක කුසලයක විපාකයක් දැන් මනෝලෝකතිනේ කුසල විපාකයකින් එකම කුසලයක ජනක කර්මයාගේ එකම විපාක සිත් දෙකක් තමයි ওই අවස්ථා තුන නම් වශයෙන් තුනක් වුණාට සිත් වශයෙන් එක හා සමානයි පළමුවෙන් අට ගන්න සිත් ප්‍රතිසන්දි නමින් කියවෙන්නේ මේ භවයයි ඒ භවයයි එකතු කරන හිත නිසා අන්තිමේතර ජුති කියලා කියන්නේ මේ භවයෙන් අවසන් වෙන සිතයි. නැද සිත් වලට භවංග සිත් කියන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න හිත නිසා. ඒ කාර්යයට කොඳුනාරේ කිය වගේ. දැන් අපේ ශරීර අවයව ඔක්කොම දරා සිටින්නේ අපේ කොඳු ඇට පේලිය නිසානේ. නැත්නම් අපිට දෙලින් ඉන්න බෑනේ. ඒ වගේ අපේ සිත් පේලියේ පවතින්නේ මේ භවංග සිත් මනරෙන් පවත්නා නිසායි. එතකොට ඒවා අක්‍රියයි. අක්‍රිය කියන්නේ වෙන අරමුණු ගන්නෑ. එදාර මරණාසන්න මොහොතේ ගත් අරමුණ තමයි පටිසන්ධි සිත්යේ භවංග සිත්වලයි චුතිපෙත්තේ තියෙන අරමුණ. එදා අපි අරමුණු කරගත්තේ මල් වට්ටියක් නම් ওই මල් වට්ටියේ තමයි චුතිපෙත්තේටත් අරමුණ. භවංග සිත්වලටත් අරමුණ පටිසන්ධි සිත්ලත් අරමුණ වෙන අරමුණු ගන්නේ නැහැ. දැන් අපි කාලේ යටිහිත කියලා කියන්නේ ඔන්න ඕකයි. යටිහිත කියලා බොහෝ දෙනා කියවට ඔක නියම තේරුම භවංග සිත් කියන එකයි. භවස් අංග භූතන්ත භවංගා මේ උත්පත්ති භවයෙහි ප්‍රධාන අංගය තමයි භවංග හිත. ඉතින් මෙන්න මේ දෙයට චිත්තයේදී යනවා. ඊළඟට අපි සලකා බලමු දැන් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩ නැගු නිසා මෙන්න මේකට කියන චිතං කම්ම කෙලෙසේයි. කර්ම ක්ලේශයන්ගෙන් රැස්කල නිසා ගොඩ නැගු නිසා පහළ කළ නිසා පවත්වන නිසායි මේකට චිත්තය කියලා කියන්නේ. ඒක තව තේරුමක්. චිතං කායේති වාතත. මේ සතරෙනි තේරුම. චිතං කායති චිතං කායති කියන්නේ දැන් අපේ මේ පංච උපාදානස්කන්ධය මේක කර්මක්ලේශයන්ගෙන් ගොඩලා තියෙන්නේ ඇදිලා තියෙන්නේ ඒ මේ පංච උපාදානස්කන්ධය නැමැති මේ රැස් වූ ස්කන්ධ පරම්පරාව ආරක්ෂා කරනවා මේ චිතේ මේ සිතෙන් තමයි මේ ස්කන්ධය ආරක්ෂා කරන්නේ පරිහරණය කරන්නේ වෙලාවට දක්මන් දෙන්නේ වෙලාවට මූණ සෝදන්නේ වෙලාවට කැම බීම ගන්න වෙලාවට අඳින්නේ පළඳින්නේ වෙලාවට ඇවිදින්නේ වෙලාවට මේ වැඩ කරන්නේ වෙලාවට නිදා ගන්න වෙලාවට නාන්නේ ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධයේ පවත්වගෙන යන්නනේ දැන් කුඩා කාලේ නොදන්න නොදන්න නොදරු කාලේ මව්පියන් යටේ හැදෙනවා එදා පටන් මේ මේ ශරීරය පානීය කරන්නේ කවුද හිතෙන්නේ ඒ කියන්නේ දැන් බලන්න මව කුසෙලින්න කොටකින් මව කුසෙන් මෞතුමේ අනුභව කරන ආහාර වලින් ඒ ශරීරය යැපෙනවා. යම් දාසක මනලොව එළිය දකිනවා. දිවි වේදවා. එතකොට මාස ගණනාවක් ශරීර අභ්‍යන්තරයේ අවහිරේ තිබුණු හුස්ම ටික එක පාටම පිට වෙනවා. පිට වෙලා හුස්ම ටික පිට වෙච්ච ගමන් අයමත් ඒ දරුවා ආශ්වාසයක් ගන්න හුස්ම ඇතුල් කර ගන්නවා අනිවාර්යයෙන්. එතකොට ඒ දරුවා මව කුසේ ඉඳලා එළියට දකින ඉලි දකිනකොට මේ වටපිටාවේ තියෙන සියුම් දූවිල්ල මේ දරුවාට ආග්‍රහණයනකොට කිඹුමක් යනවා. එදා පටන් මේ දරුවා මිය යන තුරු කරන්නේ ආස්වාද ප්‍රස්වාසනේ. හවුද මේ ආස්වාද ප්‍රස්වාස නිර්මාණය කරන්නේ සිත. මේ සිත ආස්වාද ප්‍රස්වාස ඇති කරනවා. ආස්වාද ප්‍රස්වාස නැතිනම් ජීවිතය නිරුද්ධ වෙනවා. එතකොට මේ ආස්වාද ප්‍රස්වාස දෙක චිත්තෙන් හට ගන්න බැවින් චිත්ත සමුත්ථානයි. නිදාම හිතිය දෝක සිදු වෙනවා. හැම එළියවකම සිදු වෙනවා. නොසිතුවා සිදු වෙනවා. එතකොට මේ මොහොතේ පටන් මේ සුවසනේ නිසා ශරීරයේ පවත්වකට යනවා. ඒක නිසා කාය සංස්කාර කියනවනේ. එතකොට මේ සිත නිසා නේද මේ ආස්වාද ප්‍රසආස පවතින්නේ. ආස්වාද ප්‍රසආස නිසා නේද ජීවිතේ රැකෙන්නේ. ඒ නිසා කියන්නේ ප්‍රාණ වායුව කියලා. එතකොට අන්න සිතින් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ රකින්නවා. ඊළඟට උපන්දා පටන් මේ මොහොතේ පටන් අත හොලවනවා, පය හොලවනවා එහෙ හැරෙනවා මෙහෙ හැරෙනවා. ඉතින් දරුවාට නැගිටින්න බැරි වුණත් ඒ දරුවා දඟලනවා. ඔය වගේම ඒ හැම වෙලාවකම මේ දරුවාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිත නිසා. ඉතින් හැබැයි කුඩා වයසේදී තමන් කරන කෙන දේවල් තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒව කොහොම සිදු වෙනවා මේ සිත නිසා. ඊළඟට මේ දරුවා අවුරුදු 3ක් 4ක් ගියාම දෙමව්පියන් ගුරුවරුන් එකතු වෙලා දරුවට අකුරු කියලා අධ්‍යාපනයක් දෙනවා. එදා පටන් අවුරුදු 15ක් 20ක් ඉතින් බොහෝම මහන්සියෙන් අධ්‍යාපනයේ යෙදෙනවා ජීවිතේ පරිහරණය කරමින්. ඒ කියන්නේ ඉතින් උපන්දා පටන් කෙලෙසම් සොටු මල මෝත්‍ර පහ කරන්න වෙනවා, කැම බීම ගන්න වෙනවා, ඉරියව් මාරු කරන්න වෙනවා, සෙල්ලම් කරන්න වෙනවා, ව්‍යායාම කරන්න වෙනවා. ඔය අතරේ ඉගෙන ගනිමින් සමහර රැකියාවල දෙන්න වෙනවා. ඔය හැම දෙයක්ම කරන්නේ මක් නිසාද? මේ සිත නිසා මේ ස්කන්ධ පරිහරණය කිරීමයි. ස්කන්ධ පරිහරණය කරන්නට මේ සිත අත්‍යවශ්‍යයි සිතිනෙත් නැත්නම් මේක දෙන්නේ ඒක නිසා සිතෙන් තමයි මේ කර්මක්‍රියාසයන්ගෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයේ පරිහරණය කරන ලබන්නේ ඒකයි අර චිතං කායති කියලා කියන්නේ ඒකම බලන්න මඳුරෙක් විදිහට දෙන්නේ කිදෙන්න දෙන්නේ කනක් දැනෙන් දෙන්නේ ඇඟසෝද කරනවා දාඩිය වැටෙන දැන් ඇඟසෝද ගන්නවා නානවා පිරිසුදු වෙනවා දෙහෙතෙන් දෙන්නේ ඉතර දෙයක් හැදෙන දෙන්නේ බෙහෙත් බොනවා හැම දෙයකටම බඩගින්නෙන් වෙන්නේ කෑම බීම ගන්නවා හැම දෙයක්ම කරන්නේ සිත නිසා. ඒතකොට හැම දෙයකින්ම දැන් ඉතින් අධ්‍යාපනය ඉවර වෙලා තකියාවකට පටන් ගන්නවා. එමත් නිසාද මේ පංච උපාදානස්කන්ධ පරිහරණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න මිලිමොදල් අවශ්‍යයි. ගේදොර එවාගේ නැඳ පුටු කොට්ට මිට ඇතිරිලි කෑම බීම සඳහා දේවල් හැම දෙයක්ම යාන වහනෝන කරනවා. ඒ වාසිතා සියල්ල සම්පූර්ණ කරන්න යන්නේ මේ සිතයි. සිරින් බැහැර නෙමෙයි. එනිසා මේ සිත මේ පංච උපාදානස්කන්ධය නැති කර්ම ක්ලේශයන්ගෙන් හටගත් මේ ස්කන්ධ සංතතිය පවත්වනවා. පාලනය කරනවා. එනිසා චිතං තායති කියුවා. ඊළඟට කිනෝති අර්ථසංතානං අන්න තවත් තේරුමක්. අර්ථසංතානං කිනෝති අර්ථසංතානං කියන්නේ මේ ආත්භාව පරම්පරාවනේ. දැන් අපේ ආත්භාව කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සයිස්කාර ගොඩක් විඥාන ගොඩක්. මේවට කියන ස්කන්ධ කියලා රාශි අර්ථයෙන් ස්කන්ධ කියනවා. ආයතන වශයෙන් 12ක් තියෙනවා මෙතන. ධාතු වශයෙන් 18ක් තියෙනවා මෙතන. ඉන්ද්‍රිය වශයෙන් 18ක් තියෙනවා මෙතන. පටිච්චසමුප්පාද වශයෙන් අංග 12ක් මෙතන තියෙනවා. ප ဋ ාණ ප්‍රත්‍ය වශයෙන් 24ක් මෙතන තියෙනවා. මේවා තමයි මේ කියන්නේ ආත්ම సంతානෙ. මේ ආත්ම సంతානයේ කිනෝති මේ වගේම කිලෝගේ අර්ථ సంతාන මේක වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරන්නේ කොහොමද? ඇහින් දක් ඇහින් දකිනින් කුසල් හෝ අකුසල් රැස් කරනවා. කනෙන් අහමින් කුසල් අකුසල් රැස් කරනවා. ගන්ධ සුවඳ විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. දිවෙන් රස විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. කයින් සැප හෝ දුක් විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. හිතින්ම කුසල් අකුසල් රැස් කරනවා. මේ රැස් කරන්නේ කවුද සිතෙන්නේ? සිතෙන් තමයි මේ සියලුම රැස් කිරීම සිද්ධ වෙන්නේ. සිත මුල් කොටගෙන. එනිසානේ අර මනෝපුබ්බංගම ධම්මා, මනෝසෙක්ඛා, මනෝමය ආදී බුද්ධ වචනේ පැහැදිලි කරන්නේ කුසල අකුසල සියල්ලට පූර්වාංගම වෙන්නේ සිත. කුසල අකුසල සියල්ලට ප්‍රධාන වෙන්නේ සිත. කුසල අකුසල සියල්ලට නියමුවා වෙන්නේ සිත. ඒවා නිර්මාණය වෙන්නේ සිත. එනිසා මේ කියන පංච උපාදාන ස්කන්ධේ සංඛ්‍යාතේ ආත්ම సంతානයේ දුකකල් පවත්වනවා. අද මේ රැස් කරගන්නේ කුසල අකුසල කර්ම නිසා ප්‍රමාණ කරන්න බැරි තරම් දික්සසරක් යන උත්පත්ති මරණ වශයෙන්. භවයෙන් භවයට භවයෙන් භවයට එක එක විශ්වලාගෙන මේ ස්කන්ධ පරම්පරාව ගෙනියන්නේ සිටයි. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළ එක භවයක ප්‍රතිසන්දිය. ඊළඟට භවංග ඊළඟට ජවන ඊළඟට චුති මේ විදිහට නැවතත් ඊළඟ භවයේ අයමත් වේ පරම්පරාව යනවා. පටිසන්ධි භවංග ජවන චුති. දීතිසිය. ඔය විදිහට දිගට යන චක්‍රයක් තමයි මේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම. ඒක කවුද සිද්ධ කරන්නේ මේ සිතයි. දැන් පටිච්චසමුපාදය ගැන කියනකොට පටිච්චසමුපාදයෙන් එකට ප්‍රත්‍ය වෙනකොට ප්‍රධානම තැන ගන්න හිතයි. ඒක නිසා කිනෝති අර්ථ సంతානං ආත්ම సంతානේ භව සංසාරයේ ඈතට ඈතට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස් ඒක ධම්මස් සබ්බේ වක මන්නෝගුන් කියලා බුදු වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ලෝකයේ ඉදිරියට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති මේ චිතෙන් සිත තමයි මේක ඇදගෙන යන්නේ. එවැගේම කිත්තත් ඒක ධම්මස්ස මේකම ධර්මයක් වූ සිතට සබ්බේ වසමන්න ගුම් සියල්ලෝම යටත් වෙලා ඉන්නවා. සියල්ලෝම යටත් වෙලා ඉන්නේ මේ සිතට. සිතෙන් තමයි ඔක්කොම මේ කටයුතු කරන්නේ. එතකොට මෙන්න ඊළඟට අන්තිම වචනේ තමයි විචිත්තාරම්මනන්තිච. මේ සිත විසිතුරු ලෙස ආරමුණු ගන්නවා. දැන් බලන්න හැපියාන් හිටියත් මොන මොන දේවල් මැවි මෙවි හිතට දෙනවද? මොන තරම් දේවල් මැවි පේනවද හිතට? භාවනා කරන්න කියලා වාඩි වෙනවා සමහරු. මොන භාවනාවක්ද 17 හිතේම මේවා හිතේ මව මවා බලනවා. අතීත දේවල් මවා ගන්නවා අනාගත දේවල් මවා ගන්නවා නැති දේවල් මවා ගන්නවා ඇති දේවල් මවා ගන්නවා ඔක්කොම හිතෙන් මවාගෙන මවාගෙන විසුතුරු කරන හිතක් ඇටියට හදා ගන්නවා ඉතින් ඒ වාට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා ওই විදිහට මේ සිතේ පැවැත්ම දැන් ඇහැ ඇහැ අරගෙන හිටියත් දකිනවා මේ අහනවා මේ ගඳ සුවඳක් මිදෙනවා මේ රසක් මිදෙනවා මේ සැප දුක් ස්පර්ශයක් මිදෙනවා හිතෙනුත් හිතෙනවා මේ කාර්යයේ පුදුම විද්‍යාවක් වාගේ මේ නියත මේ සිත විෂිතුරු ලෙස ආරමුණු ගන්නවා ඒ විෂිතුරු ලෙස ආරමුණු ගන්න බැවින්ද මෙතන කියනවා විචිත්තාරම්මන ඇති බැවින් සිතයි කියලා දැතුරු තේරුම් හය මෙතන කියවුණා විෂිතුරුගේ නිර්මාණය කරන අර්ථයෙන් සිත නම් වෙනවා ඒ වගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු නිසා සිත කීම. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ රකින්න නිසා සිත කියලා. ඒ වගේම පංචස්කන්ධය නැමැති මේ ආත්ම సంతානයේ දුකල් පවත්වගෙන යන බැවින්ද සිත කියලා. විසුතුරු අරමුණු ගන්නා බැවින්ද සිත කියලා. ඒකට මෙන්න මේ විදිහට සිතේ පැවැත්ම අපි තේරුම් කරගනිමු. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ දේශෝ මේ දේශනය අනුව සලකා බලමු මෙන්න මේ සිත සතුටක් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන කියුවා ප්‍රතිසන්දි ගන්න හැටි. චිත වෙන හැටිත් මෙතන කෙටියෙන් කියවුණා. ජීවත් වෙන හැටිත් මේකේ දෙහි ප්‍රවැත්ම හැටියට කෙටියෙන් කියවුණා. එතකොට මේ සිත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නාහම් විත්තේ අඤ්ඤං ඒක ධම්මංපි සමුනුපස්සාමි යම් ඒවම් භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවත්තති භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ගෙන දෙන්නේ යමක්ද යකේදම් වික්කමේ චිත්තං මේ සිත හා සමාන නාහං අඤ්ඤං ඒක ධම්මං විපස්සාමි මම කිසිදු එක ධර්මයක් නොදකිමි චිත්තං වික්කමේ භාවිතං බහුලීකృత මහතෝ අත්ථය සංවත්තති මාන්නේ මේ සිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත්මා පාත්‍යයක් සිදු කර දෙයි දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ මේක මහා කල්ප 20 අසංඛ්‍යයකට ඉස්සර වෙලා නෑනියන්ද පියාණන් උපස්ථාන කළ දරුවේ. ධනෝපාණී සඳහා නෑනියන් කරපිට තියාගෙන මරමෝදේ පීනන්න සිද්ධ වුණානේ. ඊළඟ පිරිසක් එක්ක යන්නේ අද්දාසකින් පස්සේ නැග කැඩුනා. අද්දාසක් මේ දරුවා මෑනියන් දෙරගෙන පීදුවා. එදා බුදුබා පැතුවානේ මුලින්ම. එදාම ගොඩ වෙන්නත් ලැබුණානේ. එදා මෑණියන්ගේ මුවෙන් කියුණානේ දරුවා ඔබ බුදු වේවා කියලා. එදා එදා අතුගර ඇති කරගත් සිට උනාසයට සත් අසංක කල්පලක්ෂයක්ම අතරක් නැරී හිතේ පහළ වෙමින් බුදුබා පතාගෙන අවසිටි. ඊළඟ නව අසංක කල්පලක්ෂයක්ම වචනින්ම කිය කියා බුදුබා පතාගෙන පෙරම් පුරාගෙන ආවා. කොහොම 18 අසංකේය කල්පලක්ෂයකින් පස්සේ දීපංකර බුද්ධ ශාසන කාලයේදී සුමේද තාපසව මතු බුදු වෙන බවට නියත වුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ආවා. එසතුරු අධ්‍යයනයේදී හත් වාරයක් මහ පෘථුවේ කම්පා කරවනසේ පාරමී සපුරා ගත්තා. මේසා දීර්ඝ කාලයක් උන්වහන්සේට කොහොමද මේ හිත පහළ වුණේ? මේ හිත පහළ වුණේ අර මුල්ම හිතේ පටන් චිත්තවා චිත්ත වේලිය එක චිත්තක් බැවිනුයි. චිත්ත වේලිය එක චිත්ත වේලියක් බැවිනුයි. රූපකායනං ඒ ඒ භවයේ පතිත වෙනවා. නාම පරම්පරාව චිත්ත නියාමයේ අනුව උපදෙමින් බිඳෙමින් උපදෙමින් බිඳෙමින් අර මුලින් සඳහන් කළ අවිජ්ජා තණ්හා උපාදාන කර්ම සංස්කාර කියන මේවා නිසා භවෙන් භවයට භවෙන් භවයට ආවා. ඒ එන අතර උන්වහන්සේගේ සිතේ අර උපනිශ්‍රේ කියලා ශක්තියක්. ඒ කියන්නේ මේ සිතෙන් සිතට උපකාර වෙනවා ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය නිසා මුල් ප්‍රාර්ථනාව අනුව භවයෙන් භවයට ඒ පාරමී පුරා ගන්න බෝධිසම්භාර පුරා ගන්න ඡන්දය, චිත්තය, විරිය, විමර්ශාව කියන මේ හිතේ පහළ වුණා. ඒ පහළ වීම නිසා තමයි කාගේවත් උපදේශයක් නැතත් තමන්ම බුදුබව පතාගෙන ආවා. එතකොට මේ සියල්ලම කෙරුණේ සිතනේ. එතකොට උන්වහන්සේට අන්තිමේදී මේසා දීර්ඝ කාලයකින් පසුව අන්තිම ආත්භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වෙන්නත් ලැබුණා. උන්වහන්සේ 29 වෙනි අවුරුද්දේදී ජරා ව්‍යාධි මරණ ජීද මේ සංවේග අරමුණු තුනක් දැකලා ශ්‍රමණ රූපය දැකීමෙන් ඉතේ මහත්මා ශනසිල්ලක් ඇතුව පැවිදි වුණා. මේ පෑදෝණී සිත දියුණු කරන්නේ. කවිදේලා දවස් 7ක් निराහාරෝ ප්‍රීතිසපෙන් හිටියා. ඊළඟ දවස් 7ේදී ආලාර කාලාම උද්දකරා පුත්‍රයන් වෙත ගියා. ආලාර කාලාම තාපසතුමා ධ්‍යාන විඥා හතක් ලබා හිටියේ කෙනෙක්. එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා වාඩි වුණා ධ්‍යාන හතක් විපදෙව්වා. එතුමා ආරාධනා කළාම මගේ ආශ්‍රමේ නවතින්න කියලා නැවතුනේ නැහැ. උත්තකරා පුත්‍රයෙක් කියයි ඉතින් එතුමා සමග කතා කළා පමණයි දැක්කට වෙලා හිත සමාධි කළා අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා. එතුමා කිව්වා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න කියලා. නෑ බාරගත්තේ. උනාසගේ සිතේ සාමදි. උනාසේ කිව්වා මේ ධානා විචා ලබාගෙන බබලෝ යනවා විතරයි. මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරවට පිළිගන්නවා. මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඔය අතරේ උන්වහන්සේගේ කර්ම විපාකයන් පළ දුන්නේ. බුදු වීමත මාසේ මේ අද මාසෙකට සිටේ උන්වහන්සේ ආහාර ගන්න පටන් ගත්තා. ඒ කාලයේදී අර යටපත්ී තිබුණු සමාපatti නැවත උපදවා ගන්න පුළුවන් වුණා. හරියටම විසක් පොයේ හිටයි කියන අලුයම් කාලේ කරන විදිහ දැක්කා. පසුදා උදෑසන සුජාතා වගේ කිරිපිඩු පිළිගෙන නිරංජනා නදී තීරයේ තන් පහසු වෙලා දන් වළඳලා සවස් වෙනතුරු සමවස් වූයෙන් රුක්සවන් වල ඉඳලා හන්දාවට නැවියේ පෙනී ගිය මානක ගිහිල්ලා බෝධි වෘක්ෂයට පැමිණියා. එතෙන්දී උන්වහන්සේ ප්‍රදක්ෂිනා කළ බැලුව සුදුසු තැන. නැගිටින පැත්ත සුදුසුයි. එතන අර කුසතන මීටි අටක් ලැබුණ සොත්තේ නම් බ්‍රාහ්මණ කෙනෙකුගෙන් ඒ කෙරළ වාඩි වුණා. හැබැයි එතන වජිනාසනයේ පැනන මුලට එන කතාවතන එක සත්‍යයි. ඒ කියන්නේ උන්වහන්සේට බුදු වීම සඳහා ඒ මොහොතේ හදාසතේ ආසනයක් පහළ වුණා. උන්වහන්සේටදී පළමුවෙන්ම කෙලේ වාස මාස පහේදී පුරුදු කළ ආනාපාන සතිය ගත්තා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක් ඉපදෙව්වා. කවුද මේ ඉපදෙන්නේ සිතනේ? ධ්‍යාන හතරෙන් නැවතුනේ නෑ ඉතිරි. කඩන භාවනාදී සියලුම අර්පණ සමාධි ධ්‍යාන සමාධි ඔක්කොම ඉපදෙව්වා. දැන් අර්ථ සමාප්‍රතිලාභීනේ ඊළඟට අභිඥා බල දෙකක් ඉපදෙයි. රාත්‍රියේ පෙරියම් කාලයේ පෙරවිසු ආත්ම දක්න අභිඥාව විහිදෙව. අර විෂයාසංක කල්පලක්ෂයකටත් ඈතී දැන් උන්වහන්සේ ජාතියෙන් ජාතියට භවයෙන් භවයට ආව ඇති. උන්වහන්සේ තේරුම් ගත්ත අභිඥාවෙන්. ඊළඟට මධ්‍යම යාමේ චතුප්පාත ඥානීගෙන දිවස් නොවන මෙහෙයවුවා. නරන උපදින සුගති දුගති ආන කුසල් නකුසල් කරන සෝබන අසෝබන සැප දුක් පිළින හැම සත්ත්ව කෙනෙක්ම අපට තරම්වත් ඉතිරි නැතුව සිල් සංස්කාරයක් දෙයක් නෝලින් දැක්කා. දැන් උන්වහන්සේ තුන් කාලයේ පිළිබඳව නිසකතාවයක් ඇති වුණා බුදු වෙන්නේ ඉස්සෙල්. මේ කවුද මේ தත්ත්වය ඇති කෙරුවේ සිතනේ? සිත භාවිතා කිරීමෙන්නේ. ඊට පස්සේ අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ විපස්සනාට හැරෙව්වා. විපස්සනාට හරවගෙන යනකොට මුළු දසදහසක් ලෝක ධාතුවේ දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා ප්‍රඥා ආලෝකයේ පැතිරෙන්න පටන් ගත්තා. ඒ ප්‍රඥා ආලෝකයෙන් ඊටාම සියුම් උද නාම රූප පරමාර්ථ ධර්මයන් විපස්සනා කරන්න පටන් ගත්තා ත්‍රිලක්ෂණෙන් නම් වල. අලියම් කාලේ වෙනකොට දස දහසක් ලෝක ධාතු වල සාත්‍යාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී ලෝතුරා බුදු වුණා. මේ බුදු වීම කවුද සිද්ධ කළ දුන්නේ? මේ සිතනේ. මේ සිත තමයි මේ බුද්ධත්වයේ කියන ਸਰවඥතාඥානෙ ලබා දුන්නේ. දෙවි කෙනෙක් නෙමෙයි, ධර්මයක් නෙමෙයි, දෙමෝපියෙක් නෙමෙයි, මහාන බමුණන් නෙමෙයි, හිතමිතුරන් නෙමෙයි, නෑදෑයන් නෙමෙයි. මේක සමාගි චිත්ත සංතානේ තමයි මේ බුද්ධත්වයේ ලබා දුන්නේ. තුන්වාසේ වෙලාවේ ප්‍රීති වාක්‍යයක් හිතින් කියවන්නේ අනේක ජාති සංසාරං සංඝා විස්සං අනිබ්බිසං ගාථාන සංගමේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනජේහන්න කාහසි සබ්බාතේ භාසුකා භංගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මධ්‍යගා ඒකේ තේරුම මෙහිමයි පුනප්පුනං ජාති දුක්ඛායිති නැත නැත ඉපදීම දුකක් බව දැන ධාකාරකං ගවේසන්තෝ ස්කන්ධ නැමැති මේ දේහ හදන කතරතුමා සොයමි අනිබ්බිසං දකින්ද නොහැකිව අනේක ජාති සංසාරං සන්දාවිස්සං ප්‍රමාණාතික්‍රාන්ත සංසාරේ ඉපදී මරණ වශයෙන් ඇවිද්දෙමි ගහකාරක දික්තෝසි ස්කන්ධගේ හදන කතරතුමනි ඔබ මට පෙනුණා. උනගේ අන්නකාරාසි නින්වත් ඔබට මේ ස්කන්ධ ඔබ මට ස්කන්ධ ගවල් හදන්නේ නැහැ. මක් නිසාද? සබ්බාතේ භාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල මම බින්දා. දහකෝටම් විසංකිතං ඔබේ මුතුන් කුරුපාමන් සුනු විසුණු කළා. විසංකාර කතං චිත්තං මගේ සිත අසංතදේශ කියා. තණ්හානං කය මජ්ජගා මගේ සිත තෘෂ්ණා ක්ෂේණම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සම්පත්තිය කවුද ලබා දුන්නේ? යතේ දං චිත්තං චිත්තං වික්ඛේ භාවිතං බහුලී කතම් මහතෝ අත්තා සංවත්තති. මේ සිත භාවිත කිරීම නිසා බහුලීකృత කිරීම නිසා මහත් අර්ථයක් සිද්ධ වුණා. ලෝතුරා බුදුණා දැන් ඉතින් ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කිසිවක් නැහැ. පංච උපාදානස්කන්ධයක් නැහැ පිරිණිවීමෙන් පස්සේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ අජාති අජර අව්‍යාද අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. මේ වගේ තමයි පසේ බුදුරු. මේ වගේ තමයි අගසව් දෙනම. මේ වගේ තමයි මහරහතන් වහන්සේලා සසෝ ආර්යයන් වහන්සේලා ඒ උත්තරීතර සුවේටපත් වුණේ සිත භාවිතා කිරීම. ඒ නිසා අපේ සරුවඥන් වහන්සේ දේශනා කළා මෙහෙම. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සිදුවෙන සීල අකුසල් අත්හැරීමත් සෑම ආකාරයේ කුසල් දැස් කර ගැනීමත් සමථ විපස්සනා භාවනා වඩා සිත පිරිසු කර ගැනීමත් ඒ සම්බුද්ධාන ශාසනං මේකයි සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. එනිසා අප විසිනොත් කළ යුතු වන්නේ සිදුවෙන්න තියෙන සේලෝම අකුසල් සිද්ධ නොවන හැටියට හිත ආරක්ෂා කරගන්න. කල හැකි තා කුසල ධර්මයන් රැස් කරනවා. සමථේපාසනා භාවනා වඩමින් හිත පිරිසුදු කරනවා. මේ ක්‍රම තුනද කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීල සමාධි ප්‍රඥා නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව තුන කියවෙනවා. සමාධියෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියවෙනවා. ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියවෙනවා. මේ සීල සමාධි ප්‍රඥා පිරෙනකොට මාර්ගාංගන්ට වැඩෙනවා. මාර්ගාංගන්ට වැඩෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. පාරමී 10ම වැඩෙනවා. එතකොට මේන් අපි පැහැදිලි කළ ගන්නට ඕන අප විසින් කළ යුතුන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට ජීවිතේ පුරුදු කිරීමයි. මේක හිතන්න පුළුවන්. ඕකනම් වනගත වෙලා මිසක් කරන්න බෑ කියලා හිතන්න පුළුවන්. නෑ එහෙම නෑ. තමන්ගේ ගායනික ජීවිතයේදී මේක කරන්න පුළුවන්. හැම කුසාසිතකදී මේ තුන වැඩෙන හැටි තේරුම් ගන්නට ඕන. අපි හිතමු මලක් දැක්කා. මේ දැක්ක මලෙන් අපි සීල සමාධි ප්‍රඥා පුරා ගන්නවා. කොහොමද මේ මලේ වර්ණේ බුදුරජාණන් වහන්සේට ගෞරව පූජාවක් වේවා අන්න සීලයටයි ඒ චාරිත්‍රයක් කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන වචනේ දෙහි කරනකොට සමාධියක් හිතේ ඇති වුණ කුසාසිතේ සමාධියක් තියෙනවා ඒ ත්‍ක්ෂණය කාටි ඊළඟට මේක අපි සිහි කෙරුවේ කුසාසිත ඥාන සම්ප්‍රයුක්ත සිත අන්න ප්‍රඥාව මල නිසා සීල සමාධි ප්‍රඥා තුන වැඩිනවා දැන් මඳුරේ පිදිනවා අපේ ඇඟි. මඳුර වදිනකොට අපි හිතනවා මේ මඳුර අපේ ජාති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා මල්ලි නම්ගේ පුතා දුව. පෙර ජාතියේ මේ මඳුර සක්විත රජ කෙනෙක්, සක්දේව් රජ කෙනෙක්, බ්‍රහ්ම රාජේ මමත් අතීතයේ ඔය වගේ මඳුරන් වෙච්ච වාර අනන්තයි. මේ මඳුරා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මඳුරාට මම මේ මෛත්‍රී ලේ බොඳ දෙනවා. මේ මඳුරාගේ සිතේ කුසල් සිත් පහළ වෙලා අපට වාගමොත මනුලව උපදින් ලැබේවා. කල්යාණ මිත්‍රයන් ලබාගෙන පාරමී පුරා සසර දුකින් මිදී නිවන් දකීවා. බලන සීල සමාධි ප්‍රඥා තුනම ආවන්නේ එතන මඳුරා නොමරා හැරීම පානාතිපාතා වේරමණී අන්න සීලය. ඊළඟට අපි මේ මඳුරා ගැන කොච්චර හිතුවාද? අන්න සමාධිය. මඳුරා ගැන ඉතලා අපි අපේ හිත පිරිසිදු කරගත්තා නුවණින් අන්න ප්‍රඥාව මధుරවා නිසා අපි සීල සමාධි ප්‍රඥා තුනක්ම ගොඩනගා ගත්තා. දැන් අපි ආහාර ගන්නවා. මේ ආහාර ගන්න වෙලාවේ පළමුවෙන් හරි අවසානයේ අධිපත් පිටක් හරි කැර දෙකක් සතෙකුට වෙන් කරනවා. හිතෙනවා මගේ මේ ආහාරය අපාද විපාද චතුස්පාද බහුපාද කවරෝ සතෙකුට සතු පිණිස වේවා. මේ ආහාරය පරිභෝග කරන සත්‍ය නිදුක් නිරෝගී සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා. මේ ආහාර දානේ මට අසවල් බෝධියෙන් නිවන් සුව පිණිස වේවා. අර අපතයන් කියන දුර්ල ආහාර ටික නිසාද තමාගේ සීල සමාධි ප්‍රඥා ගුණ රැඳෙනවා. අර විදිහේ ඒ චාරිත්‍ර සීලයක් තමයි මේ පරිත්‍යාගය. ඊළඟට ඒ සම්බන්ධ මානසිකාර කරුණිත ඒ සමාධිය සමාධිය. ඒ කියන්නේ ආબોධයේ ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥා තුනම එක සිටේ පහළ වෙනවා. මේ වාගේ තමයි. දැන් අපි උදේ නිින්දෙන් අවදි නොකිතා ගන්න මම ආද ඉතිපිසෝ ගාථාවෙන් දවස ගෙවන්නට ඕන කියලා. දවස පුරාම ඉතිපිසෝ ගාථා හිතින් කියව කියව දවසේ දෛනික වැඩ කරනවා. හැම වෙලාවෙම සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒ ඉතිපිසෝ ගාථා සීකරන්න සීකරන්න කයින් වචනින් සිතින් අකුසල් සිදු නොවී යනවා. අන්න සීලය. කයින් වචනින් සිතින් දැන් මානසික කාර්යයක් පාසා සිදුවෙන්නේ කුසල. අන්න සමාධිය. ඒ සම්බන්ධ අපි සිහිය පිළිනොකට නුවණක් පහළ වෙනවාමයි ඒකකොට ඒක ප්‍රඥාව. එහෙම නැත්නම් ආපෝදේ හිතා ගන්නවා මම අද මෛත්‍රියෙන් දවස ගෙවන්න ඕනේ. මම අද පිළිකුල් භාවනාවෙන් දවස ගෙවන්න ඕනේ. මම අද මරණ සතිය මෙනෙහි කරමින් දවස වැඩ කරන්න ඕනේ. මම අද මහා මංගල සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මම අද රතන සූත්‍රයෙන් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මම අද කරණීයමෙත් සූත්‍රයේ භාවිතා කරමින් දවස වැඩ කරන්න ඕනේ. මේ වයිතය භාවිතා කරන්න කරන්න මොකද සිද්ධ වෙන්නේ? සබ්බ පාපසකරණම් කියන සීලයක් පිළිනවා. කුසල සුපසම්පදාගෙන සමාධියක් වැඩෙනවා. සචිත්ත පරිවදපණම් කියන හිත පිරිසුදු වෙනවා. මේ විදිහට තමයි අනුපිළිවෙලින් අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළ යුතු වන්නේ. එතකොට මේ ජීහි කෙනාය පැවිදි කෙනායි කියලා වෙනසක් නැහැ. පැවිද්දට තියෙන වෙනස නම් ඉහි පින්නතුන්ද වඩා වැඩි විදිවේකයකින් මුළු ජීවිතේම කැප කරලා සීල සමාධි ප්‍රඥා පුරන් අවකාශ තියෙනවා. මේ ජීවිතයේදී කොපමණ කී කටයුතු තිබුණත් නැනවතා විසින් මේවා අනුගමනය කිරීමෙන් ලොකු මානසික සෝයාක් විඳලා මුලින් කියපු සිටු පුත්‍රයාට වාගේ. ඒ නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා කළ යුතු වැඩි යුතු දේ අතුලෙන් ප්‍රධාන තැන වන්නේ සිතයි ඒ සිත භාවිතා බහුලී කරත කරගත් උත්තමයන් වහන්සේලා රහත් වුණා පසේ බුදු වුණා ලෝතුරා බුදු වුණා. දිස්සතරදී සිත දියුණු කරලා එමගින් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩලා බෝධිපාක් ධර්මයන් වඩලා පාරමී ධර්මයන් පුරලා බුදුබා පසේ බුදුබා රහත් බව ලබාගත් උත්තමයන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරී වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංග මාර්ග බවට පාරමී බාටපත් වී තතු බෝධියින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සබා